ගරු කටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශනාව මේ බ්‍රහස්පතින්දා පවත්වන ධර්ම දේශනාව ධර්මදේශමාලාවක් විදිහටයි පවත්වාගෙන යන්නේ ඉතින් ඒ සඳහා අපි සර්වචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයට අනුව මාලාව ගැට ගන්න එක එහෙම නැත්නම් දේශනාවලිය පවත්වන එක තමයි කරගෙන ආවේ. ඉතින් මේ පසුගිය යෙදිච්ච කාලේ ඒ ධර්ම දූත කටයුත්තෙන් පස්සේ අද මේ පටන් ගන්න ඊට ඉස්සෙල්ලා ආරම්භ කරපු කතාවෙම දේශනා මාලාවෙම ඊගාව පුරුකයි. ඒ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ අග්ගි වච්චගොත්ත සූත්‍රය කියලා. ਸਰවචනංශේ දේශනා කරපු සූත්‍ර අඩංගු සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ වටන සූත්‍රය. ඒ සූත්‍රයේ වකට නැත්නම් සරුවචනාංශේ ජීවමාන ධර්මාන හිටපු කාලේ ධම්මදිව පැවතිච්ච මතවාද අපි සාමාන්‍ය මේ කාලේ කියන බමුණු මත කියලා. අනේ මත හොඳට විස්තර විග්‍රහ වෙලා තිනවා අපි ඇත්තටම මේ හනමිටි මත බමුණු මත කියලා අපි පහත් කළ සලකනවා. ඒ නිසා අපි යම් ප්‍රමාණයක් මේවා දාන්නවා එක විදිහකට බෞද්ධයන් වශයෙන්. නමුත් මේ කියවලා බලනකොට ඒ සූත්‍රල පේනවා බමුණු මතනම් තමයි හනමිටි මත තමයි නැත්නම් ඒක දන්නේ නැතුව ඒකට සාපේක්ෂ කරන්නේ නැතුව බුද්ධ ධර්ම ඉගෙන ගන්න අමාරුයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒ ප්‍රාග්ගිත ඓතිහාසික බෞද්ධ පැමිණි තිබිච්ච මේ මතිමතාන්තර පිළිබඳ දැනගෙන එව්වට විකල්පයක් වශයෙන් විමුක්තියක් වශයෙන් ගැලවුම් මාර්ගයක් වශයෙන් ਸਰවචන්සේ දේශනා කරපු මේ මතය තේරුම් ගන්නකොට තේනවා ওই බමුණු මත ටික තමයි අපි ළඟ දැන් තියෙන්නේ. ඒ හන මිටි ටික තමයි අපි ළඟත් තියෙන්නේ. ඒකයි අපිට තාම මේ කියන දෙමලේ තේරෙන්නේ නැත්තේ. ඒ නිසා අපි ඒව පහත් කළ සලන තාකල් අපිට කවදාකවත් හම් වෙන්නේ නැහැ මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද්ද? ඒකේ තියෙන සාපේක්ෂ වටිනාකම මොකක්ද? මොකද්ද මේ බුදුහාමුදුරෝ ඔප්පු කරන්න හදන්නේ මොකද්ද ප්‍රතික්ෂේප කරන්න හදන්නේ කියලා වගේ දේවල් තේරෙන්නේ. ඒ නිසා බෞද්ධ ප්‍රධාන වශයෙන් අවාසනාවකට දෝ අපි සම්මාදිට්ඨිකයි කියලා හිතාන ඉන්නවා. අන්න ඒක කඩන්න මම හිතන්නේ බුදු කෙනෙක් ආවත් බෑ කියලා. ඇත්තටම අල්ලගෙන තියෙන මොකද්ද වහන මිටියක්. අයි හන මිටි අල්ලගෙන ඒක සම්මාදිට්ඨිකයි කියලා හිතාගෙන අනික් අය පහත් කරලා හිතාන මම දන්නවයි කියනවා ඒ තාම පෘතජනයි. ඉතින් එහෙමනම් ඒ සම්මාදිට්ඨිය හිටියානම් හිටින්න බෑනේ පුතක් ජනකම. ඒක සරුවචනස කරන වාස නින්දාවක් නේ. එහෙම නින්දා කරන්න බෑ. එහෙම සරුවචනසේ එහෙම ගැළපෙන්නේ නැහැ. එහෙම සරුවචනන්සේට නොකියන දෙයකින් කියලා කියාපාන්න. අපි බුදුහාමුදුරුවෝ අපි දන්න ධර්ම දන්නවා. අපි මේ සම්මා දිට්ඨිකයි කියලා අඬ අඬරපානවා. ඒත් ඇහුවොත් තාම ආර්යද පුතඥානද කියලා. ඉතින් පැහැදිලිවම පිළිගන්නවා පුතඥානයි කියලා. ඒක හොඳ දෙයක් හැබැයි අවංකයි. අවංක වුණාට මෝඩයි. අවංක වුණාට මෝඩයි. ඉතින් ඒතකොට මෙවැනි සූත්‍රයක පේනවා අපි අල්ලාගෙන ඉන්න හැටි. ඒ අල්ලාගෙන ඉන්න හැටි අපි අවබෝධ කරන්නේ ඒකට ලැජ්ජා වෙලා, පසුබාලා, බුද්ධඝම තැරලා වෙන ආගමකට යන්නවත් නෙවෙයි. ඒ අල්ලාගෙන ඉඳලා අල්ලිල්ල තේරුම් ගන්න එක අතාරින්න නම් අල්ලපු ඇල්ලිල්ල තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව අතාරිනවයි කියලා කිව්වොත් ඒකෙ තිබෙන්නේ නැති වැඩක්. තර්කයට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙවැනි සූත්‍ර මේ සංගීතකාරක මහරහතන් වහන්සේලා 500ක් නම මේක ඉතිරි බතු પરම්පරාවට මේක තියන්න ඕන කියලා ඇත්තටම ඒවකට හිටපු ඒ අන්‍ය තීර්ථකයන්ගේ ශාසන කී දීලීලා දිය වෙලා ගියත් උන්දලාගේ කියමන් ටික අපේ පොතේ තියෙනවා. ඒක මහ විශාල මේ ලේඛන ආරක්ෂක ක්‍රමයක් අපි ළඟ තියෙන්නේ. ඒ තියලා තියෙන්නේ ඒ බහුමත අපිට ඉසමුද්දෙන් තියාගෙන බලඳ ගන්න නෙවෙයි. ඒව දන්නේ නැත්නම් මේ බුදුහාමර කියපු දේ තේරුම් ගන්න අමාරුයි. සාපේක්ෂව තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපිට සිද්ධ වෙන ඒවා බැලුව බැලමටම දුරවන් තුරින් දුරවන් කරන්නේ නැතුව එහෙම නැත්නම් මුලින්ම ප්‍රතික්ෂේප නොකර මෙවට සාපේක්ෂව අපි තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් මේ බමුණ ඉස්ලාම මහන්නේ බුදුජාන් වහන්සේ ඒ වාදෙට නගන්න කැමති සාකච්ඡාට ගණන් ගන්න කැමති ඒ දසවස්තුක කාරණා ප්‍රතික්ෂේප කරන දේවල්. මරණය මාසේ තථාගතයන් වහන්සේ වෙයිද? තථාගතයන් වහන්සේ මරණය මාසේ නොවේයිද? වෙයි නොවේයිද? වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා අහනවා. මේ සරඥා කියන මේ ප්‍රශ්න මම ගන්නෑ. එතකොට මේ ලෝකේ සදාකාලිකද උච්ඡේදද නැත්නම් උච්ඡේ සදාකාලික දෙකද උච්ඡේදත් නැහැ සදාකාලිකත් නැහැ කියන එකද මේ වගේ මේ වාද වාදපත කියලා මට කියන්නේ 10ක් අරගෙන කතා කරනවා දෙනසි කතා කරන්න කැමති නැති ඒවා. ඉතින් බුදුරජාණන්සේ හැම එකටම කියනවා නෑ මම එකක්වත් ඔය කියනවල් පිළිගන්නේ නෑ. ඉතින් බමුණ අහනවා දැන් ඉතින් මම බෝල 10ක් දැම්ම 10ටම ලෑල්ල අල්ලල්ලා හිටියා ක්‍රිකට් ගහමුද කියලා දැන්. ඔබ වහන්සේ මොකද කියන්නේ එහෙනම්? මේ මට ඔක්කොම ප්‍රතික්ෂේප කරනකොට. එතකොට වහන්සේ මොන විදිහේ දෘෂ්ටියක්ද දරන්නේ කියලා. බුදුරජාණන් කියනවා කිසිම දෘෂ්ටිගතිකත්වයක් මයි ළඟ නැහැ. දෘෂ්ටියක් තියෙනවා කියන්නේ. දෘෂ්ටිගතික නෑ දෘෂ්ටියක් තියෙනවා. මම දෘෂ්ටියක් අල්ලන යන්නේ නැහැ. මට දැක්මක් තියෙනවා. ඒ දැක් ඒක තමයි අල්ලගන්න අමාරු. අපි හිතනවා දැක්ම අල්ලන්න ඕනේ කියලා. මම කියන දේ අල්ලගෙන බදාගෙන තියන්නේ ඒ වෙලාවට අවශ්‍ය දෘෂ්ටිය තියෙනවා. නැත්තම් දැක්ම තියෙනවා, විපස්සනාව තියෙනවා, අනුපස්සනාව තියෙනවා. එහෙනම් ඒකමයි සත්‍ය අනික බොරු කියලා ඒකම සමීකරණයක් කරගන්න ඕනකමකුත් නැහැ. අවස්ථාවේ හැටියට පාවිච්චි කරා. දෘෂ්ටිය දැක්ම දස්සනා භික්කවේ පහතබ්බා කියලා දැක්මෙන්මනේ අපි සෝවාන් වෙන්නේ. ඒ දැක්ම තියෙනවා. නමුත් මේක දෘෂ්ටියක් ගන්න ඒක මමමයි මගේය මම හොයාගත්ත අය මට උදව් කෙරුව අය ඒ නිසා මේක කරපින්න ගන්න ඕනේ කියලා දෘෂ්ටි අනුවත් අතීතයට දුවන්නේ නැහැ. එම දෘෂ්ටි ගතික නැහැ කියලා. ඊට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරනවා ලෝකයා වගේ নানা ආකාර මත මතාන්තර විශ්වවිද්‍යාල හදාගෙන දර්ශන පීඨවල් හදාගෙන කොච්චර කටයුතු කරත් ඒක කවදාකවත් නතර වෙන්නේ නැහැ. ලෝකෙ හැටි එහෙම තමයි කෑවට බිව්වට පස්සේ මොනවද කරන්න එපායි. ඒගොල්ලෝ කරනවා මොනවද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක සරෝජන සඳහන් කරනවා මම මේ ලෝකෙට ආවේ පහළ වුණේ මේ දුකත් දුකට හේතුවත් කියලා දෙන්නයි. නිරෝධයත් නිරෝධ මාර්ගයත් කියලා දෙන්න පිට වෙන එකක් නෑ මට. ඔයගොල්ලෝ මොන දෙයකට ගත්තත් මම සාකච්ඡාව මෙහෙවන්නේ මේ දුකට සාපේක්ෂව. දුක්ඛ සමුදයට සාපේක්ෂව. නිරෝධයට සාපේක්ෂව නිරෝධ මාර්ගාමනි ප්‍රතිපදාවට සාපේක්ෂව ඒකට ඕගොල්ලෝ සාකච්ඡාවේ නැගිටලා යනවා. මොකද ඒක කිසි රසක් නැහැ. ඒකේ කිසිම මේ ආස්වාද කරන්න දෙයක් නැහැ. ඉතින් මට ප්‍රශ්නේ නැහැ. කැමති නම් පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. මම කියන්නේ දුකයි දුකට හේතුවයි සමුදයයි. ඒ වගේ නිරෝධය නිරෝධ මාර්ගයයි කියලා සරුවඥාන්සේ සඳහන් කළා තියෙනවා ඒක ඒක තේරුම් ගන්න අමාරු ඉතින් හුඟ දෙනේ කෝක් කියනකොට ගිහිල්ලා එන්නම් කියනවා. වෙලා ගියා අපට අපි වැඩ තියෙනවා ගිහිල්ලා එන්නම් කියලා කියනවා. මොකද මාතුකා කැමති නැහැ කවුරු කරන්න. පිළිනොච්ච ආහාරයක් ගන්නවා වගේ. ඒ වෙනුවට එක එක নানা ආකාර දේවල් කරන එක. ඒක ඉතින් බෞද්ධයන් අතවත් තියෙනවානේ. අග්ගවච්ඡකොත්ත තමයි එවකට පැමිණිච්ච බමුණු මත හෙලි නියෝජනය කරන්නේ. අද ඉන්න බමුණන්ගෙත් ඔච්චරයි තියෙන්නේ. ඒ නිසා මේ මනසට පහත් කරන්න හෝ එයා නඟන වාද පුංචි කරන සලකන්න ගියොත් අපිට තේරුම් ගන්න අමාරු වෙනවා ਸਰවචාන්සය මේ ඉදිරිපත් කරන මේ දර්ශනේ. දර්ශන පතයක් නෙමෙයි දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ තේරුම් ගන්න ඊට පස්සේ ਸਰවචාන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ කියලා එතන අර්ථකථනය ගන්න අවබෝධ කරපු කෙනෙක්. ਸਰවචාන් වහන්සේ වෙන්න පුළුවන්. උගුණම රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. යම් රූපයකින් පණවන්නේ පණවන ලද්දී වන්නේ නම් මෙන්න මේ මේ ਸਰවඥාන්සේගේ 18 රියන් රූපයක් තියෙනවා. සරජජ මේ මේ ධාතු තියෙනවා මේ අකු ධාතුව මේ දන්ත ධාතුව කියලා. දැන් මේ රූප පනවනනේ අපි උද්දේශික පාරිභෝෂික වාසයෙන් ධාරීතික වාසයෙන් අන්නේ ගන්න රූප ධාතු කොටසක් තියෙනවනම් ਸਰවඥාන්සේ රූප ඉක්මවල තියෙන ඒවා ප්‍රහාණය කරලා ඉවරයි. ඒව ඔක්කොම උච්චින්න මූලයි වගේ මුලින් සිඳලා දාලා තියෙන්නේ. රූප පිළිබඳව සරුවචනාංශේ පණවනවා නම් යම්මාකයේ පැනවිල්ල සරුවචනාංශේ බාර ගන්නෑ. තාලවත්තු කතා. ගලවල හිටවපු තල් ගහක් වගේ ආයෙක පැලවෙන්නේ නැහැ. දෙකට කපලන තල් ගහක් වගේ. කන්නෙන් කපලන තල් ගහක් වගේ. අනභව කතා ඒක අභාවයි. කට්ටි රූප අල්ලගෙන නටන්න හැදුවට ඒක පිළ අභාවයක් තියෙන්නේ. ආයෙත් අනුපය ධම්මයි ආයෙ උපදින්නේ නැහැ. මෙන්න මෙහෙම රූප භාවයක් ਸਰවඥාන්සෙට තියෙනවා. බෞද්ධ දියා බලන්නද? සර්වඥාන්සේ කියලා උද්දේශික පාරිභෝගික ශාරීරික මේ ධාතු අල්ලගෙන නට නැටිල්ල. පොඩි ළමයි අර වැඩි විපත් වෙන්න ඉස්සල්ලා පොඩි සෙල්ලංගේවල් හදානේ සෙල්ලංගේ අම්මා වෙනවා තාත්තා වෙනවා වැලි සෙල්ලම් කරනවා වගේ ඒ අවශ්‍ය දේවල් තමයි නමුත් ළමා කාලේදී පමණයි ඒ නිසා මේ ධාතු චේති වන්දින අයට මේ බුදුහාමුදුරු මේ අග්ගවච්ඡකොත්ත සූත්‍රය කියලා තියෙන විදිහට යම් විදිහ සර්වචාන්සේ රූපයෙන් පනවන ලද්දේ පනවන්නේ වී නම් එහෙම රූපයක් ਸਰවඥාන්සේට නෑ ඒක ඉක්මවලා තියෙන. ඒක ආය මේ අනභාව කරලා. උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා. ඉතින් ඕක කිව්වොත් එහෙම මම හිතන්නේ අග්ගිවච්ඡකොත්තට වැඩිය අද බෞද්ධ තරහ වෙනවා. අග්ගිවච්ඡකොත්ත බුදුහාමුදුරුවෝ කාට ගේනස මිනිස්සු අපේක්ෂා වෙන්න ඇති අලුත් දෙයක්. නමුත් අපේ අද ඉන්න බෞද්ධයා මේක මෙත්තයි වෙලා ඉන්න නිසා කතා නොකරන එක හොඳයි. ඉතින් මගේ අර කට කහනවට මම ඕවා ටිකක් කියනවා. ඒ කිව්වට ඒක අත්‍යක් නැතුව නිකම්ම නිකන් කියනව නෙවෙයි. පොඩ්ඩක් මේ භාවනා කරන අය කල්පනා කරලා බලන්න මේ ළමා වැඩ අවශ්‍යයි. නමුත් ඒකේ වේලාවක අඩු ගානේ මේ වගේ තියෙන මේ බුදුහාම කියන තියෙන කාරණා ඊට පස්සේ අපි ගිය සුමානේ නැත්නම් අපි කිව්වොත් එම ධර්ම උදගමට ඉස්සල්ලා කරා යායන් වේදනාය තථාගතම් පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය. දැන් සරුවච්චාන්සේ දකින්නට සුඛ වේදනාවක් දැනෙනවා. සරුවච්චාන්සේ දකින්නට සුභ දෙයක් දැනෙනවා කියනනම් ওই කවුරු මොන જાති මාව අල්ලගෙන වේදනාව විඳින්න ගියත් සා තථාගතස්ස පහින. සරුවච්චාන්සේට මේ වේදනාව අල්ලගෙන ලෝකයේත් එක්ක සම්බන්ධයක් ඇත්තේ නැහැ. මේ වේදනා සියල්ලම උච්චින්න මූලා තාලවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා. ඒ වේදනා සියල්ල ඉක්මවල ඉවරයි සරුවචනාංශය. නමුත් ඒ සරුවචනාංශය සම්බන්ධ කරගෙන කෙනෙක් ඒ වගේ යම් යම් විඳීම් විඳිනවා. ඒගොම කියන අනික් අයට මේ මේ විදිහට දැනීමක් විඳීමක් ඇති කරගන්න සරුවචනාංශය කියන්නේ මට නම් මෙන්න මෙහෙමයි දැනෙන්නේ. දැනනකොට විඳින්නේ වේදනාව කියලා. ඒ කියපු දේවල් බොරු කියලා සරුවචනාංශය කියන්නේ. ලෝකයන් සරුවචනාංශය අල්ලලා තියෙන එක්ක රූපෙන් එක්ක වේදනාවේ. මොකද එකක්කටවත් සරුවචනාංශය වග වෙන්නෙත් නැහැ. උත්තර බඳින්න යන්නෙත් නැහැ. ඒවා ඉක්මවල තියෙන. ඒව ගලවලා හිත පැත්තක තියලා තල් ගහක් වගේ ආයෙක බෝ වෙන්නේ නැහැ. අනභවයි. අභාවේ නැහැ. ආයතින් අනුපාය ධම්මා උච්චින්න මූල මුදිනුලා දාලා තියෙන. ඉතින් අපි මේ හැඟුම්බරව කතා කරනවා නම් මේ සරුවච්චන් වහන්සේ සම්බන්ධයෙන් ඒ පළවෙනිම දේශනා කරලා තියෙන බ්‍රහ්මජාල සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා. සරුවච්චන් වහන්සේ පිළිබඳව කවුරු හරි දොස් කියනවා අහලා කෙනෙකුට කේන්ති යනවනම් ඒ කේන්ති යන මනුෂ්‍ය කවදාත් මගේ ශ්‍රාවකෙක් වෙන්න සුසුසු නැහැ කියලා ਸਰවඥාන්සේ සඳහන් කරනවා. කවුරු හරි ਸਰවඥාන්සේ කෙරෙහි ස්තුති කතා කරනවා ඇහැලා උද්දාමයටපත් වෙනවනම් ඒ කිසිම කෙනෙක් මගේ ශ්‍රාවක භාවයට සුදුසු නැහැ කියලා ਸਰවඥාන්සේ සඳහන් කරනවා. හොයලා බලලා කතා කරන්න. මේ බණිනදී ඇත්තනම් බාරගන්න. බොරු නම් ප්‍රතික්ෂේප කරන්න. ඒක ඔබතුමන්ලට තියෙන වෙනම මොළ ධාතුවක්. ඒ මොළ ධාතුවෙන් ගන්නසෝ අපේ ਸਰවඥාන්සර බණින්න එපයි කියලා මේ gadu ගෙනින්ට යනවා නම් නැත්නම් අපේ සරුවචනාංශයට ස්තුති කරනවා කියලා අපි නම්බුකාර සම්මාන දෙන්න හදනවා නම් ඒ සියලු දෙයකින්ම අර සරුවචනාංශකේ තියෙන සරුවචන ගුණය ඒ කියන ගම්භීරත්වය දුප්පරියෝගහ තත්වය අපමීය තත්වයට ගැලපෙන්නේ ලෝකයා කරන එක ඇත්ත මේ සරුවචනාංශික පෙන්නනවා මේ බමුණට කියවන හරහා අපට ඒ එක එකන ඒ සරුවචනාංශාල මොන තරම් ගැහුවත් ඒක දෝෂයක් නෑ. ඒගොල්ලන් නම් සරුවචාන්සේ ඒකට නෙවෙයි මේ ලෝකෙට පහළලා තියෙන්නේ. සරුවචාන්සේ මේ ලෝකෙට පහළ වුණේ දුක්ඛ සත්‍ය තේරුම් කළ දෙන්න. දුක්ඛ සමුදය තේරුම් කළ දෙන්න. ඒ නිරෝධයක් තියෙනවා කියලා තේරෙන. ඒක ඒක ආයතින් අනුපාද ධර්මයක් කරගන්න. ඉතින් අනුපාද ධර්මයක් කරනකම් ඔක අල්ලගන්න ටිකක් නැටුවට කමක් නැහැ. පොඩි කාලේ කවුරුත් වගේ තමන්ගේ කක්කත් එක සෙල්ලම් කරනවා. ඒක ඉතින් රස්නිය තියෙනකම් හරි ආසයි ඕක. කක්ක කර දැන් ඒක දකින්න හම් වෙන දරුවට කක්ක පෙන්නන්නේ නැහැ දැන්. චූ කරන එකත් අත ගාරපුවාම ඒකේ කාලා තමයි කක්ක එකක් කාලා තමයි කොල්ලෝ ඇඟ හයි කරගන්නේ. දැන් යොන් නිකම්ම නිකන් තෙවලියෝ. දැන් දැන් ඉන්නේ උන් ඔක්කොම නිකන් ගැරන්ඩි ඇවාවක් වගේ. උන් චූ කක්ක නැහැ උන්ට. ඉතින් ඒක නිසා ඒ පොඩි කාලේ චූකක්කත් එක්ක සෙල්ලම් කරන එක ගම් ගොම්පලේ දරුවා දැම්මට පස්සේ ස්වභාවයි. ඒකෙන් තමයි අපි මේ කටහයි වෙලා තියෙන්නේ. ඒ ඒක දැන් කරන්න ගියොත් දැන් ඉතින් ඕගොල්ලෝ අපිට ගහනවා. ඒකත් සාධාරණයි. මේ කක්ක කාලේ ගියා දැන්. චූ කාලේ ගියා. ඉතින් එහෙම නැතුව චූ කක්ක හොඳ නැහැ කියන්න යන්නත් එපා. ඒ කාලයක් තියෙනවා ඒකත් එක සෙල්ලම් කරනවා. දරුවා බොක්කේ ඉන්නකොට ඉන්නේ මේ මුත්‍රා මල්ලක් ඇතුලේ. ඒ දරුවා මුත්‍රා කරන ටිකෙන් තමයි මේ ඇතුලේ සැකෙක හැදෙන්නේ. ඒක ඇතුලේ කවදාකවත් රත්තරන් පැටියෙක්. ඒක ඇතුලේ මැස්සෙක්වත් අහන්නත් බෑ. මොකද අර බෑග් එකකින් හැදිලා තියෙන්නේ සම්පූර්ණ කිල්ල ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඌට කවදා ලෙඩක් එන්නේ බොක්කේ ඉන්නකොට. බුක් කෙනේ මැරලා ඉපදිලා දවස් 3-4ක් යනකොට ලෙඩේ ඉන්නේ. ඉතින් නමුත් දැන් ඒව කරන්න ගියොත් පොඩි කාලේ චූත් එකකක්වත් එක්ක හිටියේ කියලා මේ බාරකට ගිහලා මට චූට් රෑම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් දැන් ඒක කරන්න ඉස්සරහට ඊය බේ තමාට. දැනට නන්නේ. ඉතින් මේ නිසා ඒ තියෙන දේවල් තියෙද්දී මිනිස්සු මේ ධාතු අල්ලගෙන නටද්දී මිනිස්සු මේ සර්වචන්සේ පිළිබඳ වේදනාවෙන් කෑ ගහද්දී සරුවචන කියනවා මම ඒකටත් වගේ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට පස්සේ අද තියෙන්නේ යාය සංඥාය තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය. යම් ඇඳිනීමකින් සහ සරුවචනාංශ කෙරේ නාම ආරෝපණය කිරීමකින් නම් තැබීමකින් යම් කෙනෙකුගේ සරුවචනාංශය පණවන්නේ නම් සා තථාගතස්ස පහිනා. ඒ සංඥාවල් කවුරු කොයි විදිහට අඳුරගත්තත් ඒකට මම වග වෙන්නේ නැහැ. තාලාවත්තු කතා, උච්චින්න මූලා, අනභව කතා, ආයතින් අනුපාද ධම්මා. ඒක නිසා අපි සරුවත් chance පිළිබඳ හැඟීමකින් නෙමෙයි වැඩ කටයුතු කරන්නේ. සංඥාවකින්නේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ওই සංඥාව නෙවෙයි සරුවත් chance කියන්නේ. පැහැදිලිවම නැහැ. එච්චරයි කියන්නේ. බුලේ මොන જાතියෙන් හිතාගෙන හිටියත් මෙන්න මෙහෙමයි සරුවත් chance පාට සද්දේ ගඳ රස පහස මේ මගේ හිතවිල්ල කියලා හිතේ පැහැදිලිව කියන ඒක නෙවෙයි සරුවත් chance කියන්නේ. ඉතින් ඒක නිසා මේ Taman හිතාන හිටපේක හෙල්ලනකට පෙරලනකොට පපු වතුර ගහගෙන අඬනවා නම් බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා නම් ටෙන්ෂන් නගිනවා නම් ඒ බොරුවක් අල්ලගත්ත නිසා ඒක වෙලා තියෙනවා. කද්දාක ਸਰවචන්සිකේ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම සහ තබල්ලද සලකුණනෝ ਸਰවචන්සිය හඳුනා ගැනීම කියන මේ සංඥාස්කන්ධය ඒක ਸਰවචන්සිය ඉක්මවලා තියෙනවා. ලෝකයාගේ වැඩිම සංඥාවම තමයි. අනන්‍යතාවය සංඥා මම අරයා නෙවෙයි. අරුන්ගෙන් මම වෙන් වෙලා අන්‍යයන් හා සම නැතිකම අපි අනන්‍යතාවය කියනවා. ඒකට තමයි ඩෙන්ටි කාඩ් කියලා කියන්නේ. Taman අඳුනා ගන්නවා. මම අරක නෙවෙයි. ඉතින් ඒකේ තමයි මුළු ලෝකෙම අද තියෙන ಜಾතිවාදයට ගිහිල්ලා තියෙන ගෑනු පරිමාතර සටන, සිංහල දෙමළ සටන, මේ අපේ දේ, මගේ දේ කියන එක ඔක්කොම ඇවිල්ලා තියෙන මේ සංඥාවේ. ඉතින් සරුවච්චන්හන්සේ වගේ මේ ලෝක සත්‍යය කෙරේ මහා කරුණාවෙන් පහළ වෙච්ච උත්මේකට මම අසවල් අය සඳහා විතරයි නැත්නම් මට මෙන්න මේ රූපාකාරයක් තියෙනවා. එහෙම නැත්නම් මට මේ විදිහට ශබ්ද ආකාරයක් තියෙනවා. ගන්ධ ආකාරයක් තියෙනවා, රස ආකාරයක් තියෙනවා, ස්පර්ශ ආකාරයක් තියෙනවා, ධර්මාකාරයක් තියෙනවා කියලා කියන්න පුළුවන් නම් එහෙනම් තින් සරුවචනanse ලෝකලයිස්ලා තියෙන ස්ථානගත වෙලා තියෙන. බුදුන්සේ ස්ථානගත වෙච්ච එකක් නෙවෙයි නන් ලෝකල්. බුදුන්සේ මුළු සමස්තයටම තියෙන එකක්. ඒ වගේම සරුවචනanse කාලයකට සීමා වෙලත් නැහැ. කාලයේ දේශයේ දෙකේ එහෙම සීමා කරන්න බෑ. ඉතින් ඒ තියෙද්දි විශේෂයෙන්ම බෞද්ධයා ඒකෙදී අයිතිවාසිකමක් කරන්න හදනවා. දැන් අපි බුදුහාමුදුර අඳුරන්නේ අපි අඳුරන විදිහට උඹලත් අඳුරගන්න ඉල්ලයි කියලා. ඒ සරුවදන් එහෙම සීසම ලයිසන් එකක් දීලා නැහැ. මෙතන කතා කරලා තියෙනවා සාතතගතස පහින. යන් සංඥාස්කන්ධකේ සංඥාවකේ ලක්ෂණ තබා ගැනීමකින් තබරලද ලක්ෂණ වලින් අඳුනා ගැනීමකින් සිදු වෙලා තියෙනවනම් ඒක සරුවචාන්සේ ඉක්මවලා තියෙනවා. හැබැයි මේ අන්ධබාල ජනතාව මේ ගෞතම සරුවච්චන්හන්සේ මේ මෛත්‍රී සරුවච්චන්හන්සේ මේ කොණ්ඩඤ්ඤ සරුවච්චන්හන්සේ මේ කොණාගමන සරුවච්චන්හන්සේ කියලා මේ කොන් කරන්න හදනවා වෙන් කරන්න හදනවා. හදුවට මේ තථාගත කියන නම රහතන් වහන්සේටත් එකයි ඔය කියන 512000 28ක් වෙන්න පුළුවන් නැත්නම් 28ක් වෙන්න පුළුවන් නැත්නම් සරුවච්චන්හන්සේ කියන හත් බුදුරු වෙන්න පුළුවන්. ඒ සංඥාවල් ඔය වගේ මේ තණ්හා කරන්න, මාන කරන්න, දික්ටි කරන්න නෙවෙයි ਸਰවඥාන්සේ දීලා තියෙන ප්‍රයෝජනේ සලකලා. ඒ නිසා මේ සංඥා ස්කන්ධයකින් ਸਰවඥාන්සේ පණවන්න හදනවා නම්, අඳුර ගන්න හදනවා නම් ඒ මට්ටම ලෝකයා පණ්ඩලා නැතුන ਸਰවඥාන්සේ පණ්ලා සාතතාගත සුපහීනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ඇති අනුපාද ධම්මා සංඥාකෝ විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ਸਰවඥාන්සේ සංඥාවේ විමුක්තයි නිසා සංඥාට කොටු කරන්න බෑ. ගම්බීරෝ උඹට මේක තේරෙන්නේ ගැඹුරුයි. ඒ වගේම අප්පමෙයෝ ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ කරන්න කායයට සහ දේශයට අහු වෙන්න ඕනම දෙයක් ප්‍රමාණ කරන්න මේ තැන කියලා දේශ සීමාවක් තියෙනවා. කාලයේ වශයෙන් මෙතන පටන් ගන්නමක් මෙතන හමාර ඇතන තථාගත කියන සංකල්පයේ උපදිච්ච දවසක් මැරිච්ච දවසක් පවතිච්ච දවසක් නැහැ. පැවතිනවා ඒ ඒ රූපේ දිනකොට නම් ඔන්න කට්ටිය මෙන්න මේ ගෞතම සරුවචනාංශ කියලා රූපේ ගත්තා. මොහොත සරුවචන වහන්සේ කියන සත්‍යාගත කියන ඒ ඒ සබහා ධර්මය එහෙම නැත්නම් මේ නොසලෙන බව ඒව නැත්නම් එහෙව්කම ඉපදීමක් මරණයක් ඇති එකක් නෙවෙයි. එනිසා කාටක්වත් අපමෙය දුප්පරියෝගා හෝ ඒක මැනලා කරගන්න අමාරු මෙච්චර ගැඹුරයි මෙච්චර දිගයි මෙච්චර පල්ලයි කියන්නම සීයත අපි මහා සමුද්දෝ මේක මහා සමුද්‍රේ වර්ගයේ ඒකේ uppajjati tina upeeti සමුද්‍රේ උපදුනා කියලා වෙලාවක් කියන්න බෑ න uppajjati tina upeeti සමුද්‍රේ ඉපදුනේ නෑ එහෙම කියන්නත් බෑ uppajjati tina uppajjati කියලා කියන්නත් බැරිලු නේව උපජ්ජති නෝපජ්ජති කියන්නත් බෑ ආන්නේ වගේ තමයි සරුවච්චන් වහන්සේ ඒක නිසා මේ සංඥා සරුවච්චන් වහන්සේ ළඟට යනට අසරණ වෙනවා කිව්වට ආගිය අතක් නැති වෙනවා. ඉතින් ඒකට කිට්ටු කරනකොට යෝගාවචරයට සීමද ගතියක් එනවා. ක්ලාන්ත වෙන්න පටන් ගන්නවා. නලියන්න පටන් ගන්නවා. වක්කාර ගති පහළ වෙනවා. එපා වෙනවා. මේ අනික් කට්ටිය දිහා බලනකොට කේන්ති යන ගතිය එනවා. ඉතින් යෝගාචර දන්නේ නැත්නම් මේ තථාගත තත්ත්වයට යනකොටයි මේක එන්නේ කියලා යෝගාචරය තථාගතය සරණ වෙනකොට වෙනුවට තථාගතයන් වහන්සේ සරණ ගන්නව වෙනුවට සංඥාව සරණ යනවා. ඒ සංඥාව සරණ යන වෙලාවට තමයි ආගම අවශ්‍ය කරලා තියෙන්නේ. ආගම බොහෝම සාදරෙන් ඇවිල්ලා ඔව් ඔව් ඔව් ඔව් සෙල්ලම් නෙමෙයි මේ ධාතු වන්දනා කරන්න ඕන අපි. එනතම් මේ මේ වේදනා අපි ඇති කරගන්න ඕනේ. මේ මේ සංඥා අපේ પરම්පරාවට දෙන්න ඕනේ. ඊගාව પરම්පරාවට කියලා ආගම් සංවිධාන තියෙනවා. ඒක තථාගතයන් වහන්සේ නුණත් අනිකෝ සියලුම ආගම් වල තියෙන මේ සංඥාවකට බැඳිච්ච හුදු සංඥාවක් විතරයි කොටිම කියනවා. සංඥාව ඉක්මොලා හිතනවට ආගම කැමතිත් නැහැ. ඉතින් යෝගාවචරයා සංඥාව අතහනවා කියන්නේ ආගම අතහනවා කියලා කිව්වොත් ඒකට බරපතලයි. නමුත් ඉතින් කියවෙන්නේ ඒක තමයි. ආගමක ඉඳගෙන නිවන් දකින්න බෑ. සංඥාවක ඉඳගෙන නිවන් දකින්න බෑ. සංඥාව කියලා තතවතනස් දකින්නත් බෑ. භාවනා කොට සංඥාව ගිලිහෙන තැනට එනකොට අපි දැන් අල්ලන්නේ තථාගතයන් වහන්සේ පැත්තද සංඥාව පැත්තද කියලා බැලුවොත් මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් ඒ අභියෝගයට මුහුණ දීලා නැති කෙනෙක් නැහැ. මුහුණ දීපු ගමන් අපි තථාගතයන් පැත්තට නෙවෙයි යන්නේ සංඥාව පැත්තට. මම මේ කොතනද ඉන්නේ සමත පැත්තකද ඉන්නේ විපස්සනාද ඉන්නේ මේ විපස්සනා ඥානයක්ද මේ මාර්ගඵලයක්ද මේ රහත් උනාද මේ මොකද වෙන්නේ කියලා විමසන්නේම ওই සංඥාව අතහැරීම තියෙන බය නිසා අර ගඟ ගහගෙන ගඟේ ගහගෙන යනකොට පිටුරු ගහ කරේ එල්ලෙනවා එල්ලෙන හැම දෙයක්ම සංඥාවක් ඊට පස්සේ සංසාරයක් ඇති කරලා දෙනවා උපමාවක් විදිහට කියනම් මරණ වෙලාවේදී ඒ කම්ම නිමිති ගති නිමිති නිමිති කිව්වත් සංඥා කිව්වත් එකම තමයි. මතුවෙන මොකක් හරි එල්ල. ඒ මොකද අපි අතෘප්තිකරව ජීවත් වෙන්නේ. අපි දැනටත් අතෘප්ති කරයි. මේ මරණ වෙලාවේදීත් ගසාගෙන යන වෙලාවේ මොකක් හරි එල්ලෙනවා. දැන් මේ එල්ලෙන්නේ. ආන්නේ එල්ලිල්ලෙන් තමයි අහුවෙන්නේ. මොනවත් ඇහුවේ නැත්නම් ඇල්ලුවේ නැත්නම් අහුවෙන්නේ. ඉතින් දැනට බැන්නම් අල්ලන්න නැතුව ඉන්න මරණ වෙලාව වගේ අසීරු වෙලාවක අමාරුයි. ඉතින් අපි භාවනාදී කොහොමද මේ සංඥාව පිළිබඳව අභියෝගයටපත් වුණාට පස්සේ තථාගතයන් වහන්සේගේ පැත්ත අරගෙන තණ්හා පැත්ත නොගන්නේ. එහෙම නැත්නම් නොසැලෙන මනස පැත්ත අරගෙන සංඥාව නොගන්නේ. නැත්නම් අනිමිත්ත පැත්ත අරගෙන නිමිත්ත නොගන්නේ. කොහොමද කියලා බැලුවොත් ඒකට අවස්ථා 3-4ක් සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙනවා. සංඥා ගිවං කරන හැටි. ඒක ඒක හරි ගැඹීරයි. දුප්පරියෝගාහයි. මේ කාම ලෝක පැත්තෙන්ලා හිතා ගන්නවත් බෑ. අපමෙයයි. ප්‍රමාණ කරන්න බෑ. උදාහරණයක් වශයෙන් සරුවචාන්සේ සඳහන් කරන චුල්ලසුඤ්ඤත සූත්‍රයේ යම් කිසි කෙනෙක් මේ ගිහි ගෙදර ඉඳගෙන අමුදරුවන්ක වඩමින් රව කරමින් දේ නිච්චල චංචල දේපල එකතු කරලා කරලා කරලා කවදා හරි මල පණින වෙලාවක් එනවනේ ඕකේ. දැන් මේ ඉන්න කට්ටිය මල පැනපු කට්ටිය තමයි මේ වගේ තැන්කට ඇවිල්ලා තියෙන්නේ. මල පණින වෙලාවක් එනවා. කවුරු විසින් කොහොම වෙනවද දන්නේ මේ දෙන්නෙක් ඇවිල්ලා තියෙන්නේ එක දවසේ එක විදියට වෙලා නෙවෙයි. යම් මචං හා මචං කියලා නෙවෙයි. වෙනවා. උනාට පස්සේ ඒ යත්තන්ට තියෙන සාන්තිය තමයි අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම. ඒක ਸਰවඥාන්සේ මේ සංඥාවට සාපේක්ෂව නොවුනත් කායි විවිකේ වශයෙන් සඳහන් කරනවා. අඩු ගානේ කාම ලෝකේ ඉන්නකොට මිනිසුන්ට පික්නික් එකක් යන්න හිතෙනවා. මුහුදු වෙරළට යන්න හිතෙනවා. විවේක ස්ථානට යන්න නම් මොකද මේක වදක බාහිරයක් මේ ගෙදරක ජීවත් වීම උදේට කසපාර 30යි, දවල්ට කසපාර 30යි, රාත්‍රීට කසපාර 30යි. බණ්ඩුවන් බරපතල වැඩ ඇතුව විඳවන එකනේ කරන්නේ. ඉතින් ඇත්තටම කියනවනම් මේ ගිහි ජීවිතය ගත කරන කට්ටියට තමයි දෙනවනම් දෙන්න ඕන Nobel Prize එක. මේ මේක දිගට කරනවාට. කො මොන විදියෙන් මේක සාධාරණීකරණය කරන්නද? උදේට කසපාර තියා හොඳට ඕම දන්නේ. ඇඳුම් ගලවලා දෙනවා වෛරපළු හිටින්න. ලවලට කසපාර තියා ඊට කසපාර තියා. ඊට පස්සේ මේ මිනිස්සු ගියොත් එහෙම ඌත් පස්සේ ඉරවිලා කසපාර ගහන තරමට අර මිනිස්සු ගිහිගෙට කැමතිනේ. මෙව්වනේ ආශ්චර්ය ධර්ම. මේ අපිට. ඊට පස්සේ අපි ඊට පස්සේ බුදුහාමස් කියනවා දැන් ඔබ ගිහි ගියත් ඇරි අර පස්සේ දරුවන් අඹුවන් අලියන් අස්සයන් රත්තරන් මිනිමුතු මැණික් මේ සමාජ අතහැරියට පස්සේ අරණ්‍යයට ගියාට පස්සේ උඹට දී සංඥාව වද දෙන ක්‍රමේ තමයි මේ කාම සංඥාව. ඔකට තමයි පංච නීවර ධර්ම කියලා කියන්නේ. ගිහිගේ අතර මිනිස්සයාට ගිහිගේ දෙන වද බන්ධන කරදර බැඳීම් නියෝජනය වෙනවා අරවට කියන කාම ගුණ කියලා කාම සංඥාවෙන්. ඉතින් ඉඳ ගත්ත ගමන් පරියංගයට කියලා මොකද වෙන්නේ කියලා මේ කට්ටියට වැඩි බණ කියන්න ඕනේ අර කරපු පෙන්කෙලි සේරම එන්න පටන් අර ගන්නවා සංඥා ස්වරූපය. හැබැයි මේ සංඥාව gedara dora ඉන්නවටත් වඩා පුදුම වදයක් දෙනවා. කිඹුලා කනවට වැඩිය කොහිල කටුව යනවා හරිම අමාරු. යෝගාවචනයෙන් කමඨාන් සුද්ධ කරනකොට කියන දේවල් බලනකොට පේනවා මේ මිනිස්සු කොච්චර දුක් විඳලාද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට ආවට පස්සේ හිතවිල්ලක් ආපුවාම වහකණ්ඩ කතා කරනවා ආයේ ගිහියෙන්ට කතා කරනවා මට බලන්නකෝ භාවනා කරනකොට කාමච්ඡන්දය ආවනේ මට භාවනා කරනකොට ව්‍යාපාදය ආවනේ බිල්ල කඩා වැටලා නිින්දට වැටුණානේ මට අතීතේ කල්පනා වුණානේ මට අනාගතේ හිත ගියානේ මට මේ සැක හිතෙනවානේ මෙතනද හරි භාවනා මධ්‍යස්ථානය කියලා මේකද කර්මස්ථානය කියලා මෙයාද ගුරුවරයා කියලා මට සැක හිතෙනවානේ. ඉතින් ඔය පහ තමයි අර කාමය වෙනුවට එන කාම සංඥාව. ඉතින් කාටද පුළුවන් වේද කියලා හිතන්න බන කියලා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අවුරුදු 100ක් හරි ඒ කාම ගුණයන්ට වැඩිය මේ කාම සංඥාව හොඳයි කියන එක මේ කවුරුත් පිළිගන්න කැමති නැහැ. මේ නීවරණ ටික කොච්චර වටිනවද අර කාම ගුණයට වැඩි. කාම ගුණේ ප්‍රතිස්ථාපනය කරන්නයි මේ නීවර තියෙන්නේ. අපි දැන් කරන්නේ නීවර වලට වෛර කරනවා. වෛර කරලා පස්සේ ආයෙත් යන්න තියෙන කාමයට වෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් කාටද පුළුවන් වෙන්නේ බණක් කියලා කියලා දෙන්න යකෝ නීවරණ කෙනෙකුත් ඕ දන්නේ ගිහි ගියත් අරපෙහින් දනේ. භාවනා කරන්න ගියේ හින්දානේ වාඩි වෙච්ච හින්දානේ ඕක තමයි භාවනා පළවෙනිම ප්‍රතිඵලය. මේ නීවරණ කියලා જાතියක් තියෙනවා. කාම ගුණයන්ගේ හැව නැල්ල. උඩ වෛර කෙරුවොත් ඉවර කරන්න බෑ. මම හිතනවා ඒක විතරක් තේරුම් ගත්තා ඇති මේ අග්ගිවච්ඡ ගොත්තු සූත්‍රේ නැති වුණා. උදේ ඒ තරම් අපි නීවරණට වෛර කළා තමයි රචනාව පටන් අරගන්නේ ලියන්නේ. හමාර කරන්නේ නැද්දක් ඉන්න පතන්න දුමකින් කියලා. ඉතින් ආර කියන්න පටන් අරගත්තොත් gedara ඉඳගෙන කාමේ බුද්ධි විඳිනවට වඩා මේ නීවරණ ටික කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. ඉතින් මේක ප්‍රතිස්ථාපනයක්. ඔබට තේරෙනවද මේ කාමයේ ඉඳලා මේ වීතික්‍රමණය කරලා සතුන් මරන හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කේලම් හිස්සචන පරිසෝචන නෑනේ නීවරණවල ඉව වෙන්න කායික වාචසිකනේ මේක මානසිකනේ ඒ නිසා මේ මානසික දේ හොඳ නිසා නෙවෙයි ප්‍රයෝජනේ සලකලා අර නරකට විනෝඩ මේක ප්‍රතිස්ථාපනය කරන්න කියන එක බනෝල්දි පැහැදිලිව කියන්නෙත් නැහැ මට මතකයි මම පන්ිතාරාමේදී මම අවුරුද්දක් විතර ඊට පස්සේ මම ඇව්වා සායඩු නම් හිටියේ නෑ දෙවෙනික් නයි ස්වාමීන් වහන්සේ මේ නීවරණ කියන්නේ හිතවිල්ලක් විතරද කියලා. ඔව් කිව්වා. ඉතින් මට හිතුණා යකෝ මේකත් එක්කනේ මේ රණ්ඩු කරලා තියෙන මෙතෙක් කල්. අලියැත්තු එක්කවත් ගෑනු මිනිහ එක්කවත් රත්තරන් මිනිහතු එක්කවත් මොකක්ද එන්නේ මේ හිතවිල්ල. උති හිතවිල්ල අපිට ගහන ඇති බලන්න ගෑණික් මිනිහෙක් එක්ක රණ්ඩු කරනට වැඩිය අමාරුයි. අපි ඒකට විරුද්ධව කොච්චර කනපින්දම් ගහනද කියලා බලන්න. කවදාරි හිතුනොත් මේ නීවරණ කවදාරි ධර්මයක් වෙනවා. මේ දාර තමයි අම්බ සතර සතිවට්ටන් ඉවර කරන්නේ. ඒ නිසා නීවරණ එන්න දරපන්. මේ ඉන්නේ වීතික්‍රමණය වෙන කෙලස් නෙවෙයි පරිඋත්තානනේ. වීතික්‍රමණය නැති කල පරිඋත්තාන ගියා කියන්නේ මේ ලොකු දෙයක් නෙවෙයි. ඔබ දැන් කාය විවේකේ ලැබලානේ. මේ දී නැතුව කාය විවේකේ ගන්න බෑ. කියලා නීවරණ පිළිබඳව සාධාරණයි කියලා කියන්නේ එන්න කියනවා ආවඩ ආයිබෝන් කියන එක නෙවෙයි. පැමිණි නීවරණයට වෛර නොකර ඉන්න පුළුවන් නම් එන ඉතින් නීවරණ වලට ආයෙ කරදර කරන්න බෑ. ඒක ඊට පස්සේ විතරයි ධර්මය අහන්නේ. ඒ නිසා මේ කාම ගුණ වෙනුවට කාම සංඥාව ආපුවාම කාම ගුණයන්ට වැඩිය කාම සංඥාව යම් ප්‍රමාණයකට හොඳයි ප්‍රායෝගිකව. අපි දන්නවා කට්ටක් කනිච්චාම ඒ කට්ට අයින් කරන තව කට්ටක් අතර ගන්න වෙනවා. ඉතින් මේ දෙවෙනි කට්ටෙන් අයින්කොට රිද්දෙනවා. නෝ නැත්තම් කට්ට ගන්න බෑනේ. අන්නේ දෙවෙනි කට්ට අපි පාවිච්චි කරන්නේ ආයුධයක් විදියටනේ. උපකරණයක් විදියට අපෝ බෑ මට කට්ටක් ඇනලා තියෙන්නේ ආයේ බෑ මේ කට්ටක් අතර ගන්න බෑ මට බයයි. ඒක තමයි හුඟ දෙනෙක් කියන්නේ. කට්ටක් නතු කට්ටක් අයින් කරන්න බෑ. ඒ නිසා දෙවෙනි කට්ට පාවිච්චි කරන්නේ ටූල් එකට. ඒක දන්නේ නැතුව අපි කට්ටට තියෙන බීජිකා නිසා කට්ට අයින් කරන්න ගන්න කට්ටටත් කට්ට ගහන්න ගියොත් වැඩේ ඉතින් තට්ටු තමයි. නිය ওই භාවනා කරන යෝගාවචරණ වෙලා තියෙන එක තමයි. මේ ටූල් එකක් බව දන්නේ නැහැ. ඊට පස්සේ හිතන දැන් දරුවත් chance ගිහිල්ලා ආන්න හොඳ ඔන්න ඔබාන්ති කියන නිසා ගිහි පැවි ගිහි වෙලා ඉඳලා පැවිදි වුණා. දැන් බලන්නකො මේ අලිමන්දියට හරක් කියලා. දැන් නීවරණේ හරි ඒක හරි ඒක මම දන්නවා. ඒකට රූප කර්මත්තානේ සරණ ගියපලයි. ආනාපානේ හැකිතාක් හිත තියපන්. හැකිතාක් ඉන්න ඉරියවෙ හිත තියපන්. සක්මන් කරනකොට ඇවිදින බව දැනගනි. වම දකුණ දිවයිත රූප කර්මත්තා නින්නාතාකර පැහැදිලිවම කාමේ සහ කාම සංඥා දෙකම නැහැනේ. ඉතින් බලපන් එක චිත්තක්ෂණයක් කයේ පවත්තනක තියෙන වටිනාකම. කාමගේ විතරක් නෙවෙයි දැන්. කාම ගුණ ඒ කාම සංඥාත් නැහැ. කියන බෑනේ සෝංශ චිත්තක්ෂණය නම් පුළුවන් දිගටම වරනේ. හරි. දැන් පුළුවන් බව දන්නවනේ එක චිත්තක්ෂණයක්. ඒක තමයි තොට මොළ ධාතුවක් කියලා එකක් තියෙන්නේ. ලුණු මිරිස් කන මොළයක් කල්පනා කරපුවා. ඔක චිත්තක්ෂණ දෙකක් කරන. ඕකට තමයි කියන්නේ ක්‍රමසාවිදි කියලා. ඉතින් ඕක බුදුහාමර කියලා දෙන්න ඕනේ නෑනේ. අද පුළුවන් එක චිත්තක්ෂණයක් කයේ ඉන්නා හොඳයි. ඔයලා තේරෙන්නේ නැහැ කයේ හිටියට සතිය පිහිටියට මේ කාමේසා කාම ගුණ දෙකම ප්‍රතිස්ථේප කරන බව තේරෙන්නේ නැහැ. ඒක ඇත්ත. නමුත් මහසිසාරද සඳහන් කරනවා එහෙම චිත්තක්ෂණ 3-4ක් කරනවා තියෙනවා අර තිබුණ අසහනෙ නැහැ. ආතතිය නැහැ. මට මේක අතහැරියනම් කබලෙන් ලිපට වැටෙනවා වගේ එක්කෝ නිවර්ණ. එතෙන් ගෙවල් දොරවල තියෙන ප්‍රශ්න. අර හිත විවේකයේ කයේ ඉන්න එක කය කියන රූපේ නැත්නම් ආනපානේ නැත්නම් බිම්බි බෑකලියේ නැත්නම් ඉරියව්වේ සක්මන ඔය ඉරියව්වේ කමන්නේ. ඒකට තියෙනවා manussකම ලැබුවේ කොච්චර ලොකු දෙයක්ද මට මේ ඕලාරික අත්පටිලාභයේ තියෙනවා යන යන තැන මොන කරදරයක් ආවත් කාම ගුණයක් ආවත් කාම සංඥාවත් රූපය අරමුණු කරගත්තොත් අන්න මිනිසයා ප්‍රශ්න දෙකකට උත්තර දුන්නා. චිත්තක්ෂණයේ හිතේ අරමුණේ කයේ පැවැත්වෙන. බුදුරජාණන්සේ කියනවායි පොට්ටපාද සූත්‍රය මං හිතන්නේ. මහනි කයේ හිත පැවැත්වීම කරදරයක්, දුකක්, පරිලාහයක්. මේ කය කියන්නේ එහෙම හිත සන්තෝෂයෙන් ළඟන තැනක් නෙමෙයි. මේකට දුකක් කියන්න එපා. මේකට ප්‍රමෝදය කියපන්. මේකට ප්‍රීතිය කියපන්. මේකට සති සම්පජඤ්ඤය කියපන්. මේකට පස්සද්ධිය කියපන් මේකට සුඛේ කියපන් මොකද මේකේ පැවැත්තිල්ලෙන් කාමේ සහ කාම කොට අයින් වෙනවා කාම සංඥා අයින් වෙනවානේ ඒකනේ බුදුහාමුදුර අපිට දෙන මේ කළ හැකි දෙන්නේ දෙන්නේ ඉතින් අපි ඒකේ නිවන හොයන්න ගියොත් හරියන්නේ අපිට බලන්න වෙන සාපේක්ෂව අතති අඩුයි සාපේක්ෂව ධර්තේ අඩුයි පරිලාහේ අඩුයි ඊට වැඩිය ටිකක් නම් කරතයි ආන්න ඒක කරගෙන කරන ගිහිල්ලා මේකේන ඉරියව්ව බැලුවා කියලා හිතන්නකෝ එහෙම නැත්නම් ආනාපානෙට දාගෙන හිටියා කියලා හිතන්නකෝ. නැත්නම් පිම්බීම හැකිලීමට දාලා හිටියයි කියලා හිතන්නකෝ. නැත්නම් සක්මනට ගිහිල්ලා හොඳට පුළු පුළුවන් තරම් වැඩි පීවර ගාණක් වැඩි තප්පර ගාණක් සක්මනේ ගත කිරීම බුදුන් වගේ ධර්මයේ වගේ සලකලා ගියා නම් වැඩි වේලාවක් අයත් එක්ක හිටියොත් ටිකක් වෙලා යනකොට කයේ තැන් තැන් පැති නැති බව තේරෙනවා. දැන් කයේ උඩුකයේ නම් හිත පවත්තන්නේ. යාට තේරෙනවා මේ වෙලාව උඩුකයට හිත 100 100ක් ගියොත් යටි කයේ නැහැ. පස්සේ බලනකොට තේරෙනවා තියෙනවා. නමුත් අර වෙලාවේ යටිකාය පිළිබඳ සංඥාව නැහැ. උඩුකය තියෙන බවට දැනීමක් තියෙනවා. ආස්වාස් ප්‍රසවාසය ගැටෙනවා, පිම්බීම හැකිලිම දැනෙනවා. එහෙම නැත්නම් මොකක් හරි පරිවෘත්ති ක්‍රියාවක් දැනෙනවා. එහෙම නැත්නම් හොඳට බලනකොට දකුණු කකුල රිදෙනවා නම් බර වෙලා නම් යා කමඨාන් සුද්ධ වෙච්ච කෙනෙක් නම් දකුණු කකුල හොඳටම දැන් අවධානය යොමු සංඥාවක් නිකුත් කරනවා. පරිසම්යං ඔන්න කකුල රිදෙනවා කකුල රිදෙනවා කකුල රිදෙනවා කියලා. ඉතින් ඒකට යෝගාචරය බය වෙනවා මොකද මේ තමන්ගේ කකුලනේ. නමුත් එයාට කිව්වොත් එහෙම දැන් දකුණු කකුල රිදෙනවා වම් කකුල දිහා පොඩ්ඩක් බලපන් කියලා. එයා ඉන්න බාට සංඥාවක්වත් නැහැ. ඒ සංඥාව තියනනම් මේක රිදීම එන්න බෑ. ඉතින් යෝගාචරය මේ දෙකම කමඨාන් සුද්ධ කරපගත්ත කෙනෙක් විදියට සංඥාවත් එක්ක වැඩ කරන කෙනෙක් විදියට මේ රූපය තියෙන බාට දැනෙන්නේ සංඥාවකින්. හැම වෙලාවෙම හැම සංඥාවම අපි අහුවෙන්නේ වඩා රිදෙන සංඥාව විතරයි ගන්න. වඩා කෙලෙසෙන සංඥාව විතරයි ගන්න. ඒක එන්නේ අනික් සංඥා තලාගෙන. මධ්‍යස්ථ සංඥා තලාගෙන. සුඛ සංඥා තලාගෙන. ඉතින් අපි මනසෙන්, මානසිකාරයෙන් නැවත නැවත බලන අනුපස්සනාවෙන් අර රිදෙන්නේ නැති තැන පොඩ්ඩක් බැලුවොත් සාපේක්ෂව පේනවා එතන සංඥාව නැහැ. රූපේ තියෙන බාට සංඥාව නැහැ. කවදා හරි බලන්න මුළු කයම පිළිබඳ සංඥාවක් ගන්න බෑ. උඩු පැත්තට ගත්තොත් යටිපැත්ත නෑ. යටිපැත්ත ගත්තොත් උඩු පැත්ත නෑ. වම ගත්තොත් දකුණ නෑ. දකුණ නැත්තේ මේක යෝගාචරය බයට සලකනා වෙනුවට මේ සංඥාවගේ ප්‍රයෝගශීලීව නිරෝධයක් මෙතන තියෙන කියලා ගත්තොත් එයාට සත්පුරුෂයෙක් කියන්න පුළුවන් සද්ධර්මයේ කියන්න පුළුවන් යෝනිසමස්කාරය කියන්න පුළුවන් දියුණු වෙනවා කියන්න. යෝගාචරය මේක සලකන්නේ මහා බැග්යක් විදියට. මොකද මේ කය මම කියාගෙන ඉන්න මිනිහනේ මේ තථාගත වෙන්න හදන්නේ. එයා තථාගත වෙච්ච කැලක් තියෙනවා. කකුල එක පැත්තක් රිදෙන්නේ නැහැ දැන්නේ මේ පැත්ත තථාගතයි. රිදෙන පැත්ත කිවිලඳ විතරයි කොත් ගන්නෙ, කොළ ගන්නෙ, ලියන්නේ, චෝදනා කරන්නේ ඔක්කොම රිදෙන පැත්ත ගන්න විතරයි. අපි තථාගතයන් වහන්සේ පැත්තකට දාලා සංඥාව සරණ යනවා. දෙකම තියෙනවා. ඕනම වෙලාවක දෙකම තියෙනවා. එතකොට යෝගාචර කමඨාන සුද්ධ කරගෙන හරි සංඥා වෙනවා මෙතන. ඒක නිත්‍ය සංඥාවක් වෙන්න පුළුවන් සුඛ සංඥාවක් වෙනවා සුභ සංඥාවක් වෙන්න පුළුවන් ආත්ම සංඥාවක් වෙන්න පුළුවන් ඒකට සාපේක්ෂව තමන්ගෙම කයේ නොරිජින පැත්තකට හිත දාලා බැලුවොත් දැන් අපි නම් මේ Nissan වනේ මොකක්ද ප්‍රශ්නක් තියෙනවා මේ ප්‍රශ්නේ Nissan වනේට වෙන ප්‍රශ්නයක් ආදාකත් එන්නේ නැහැ එනවනම් මේක ඉවරයි මේක එන්නේ එක පැත්තක ඕක ගැන විතරක්ම කතා කරන්න ගත්තොත් ඉතින් මාංශය උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකෙන් පෙළෙනවා. එයා බැලුවොත් එම මේක ප්‍රශ්නයක් තියෙනවා මේක ආංශිකව ඒක අංශක. නමුත් අනිත් පැත්තේ කටේ ලස්සනට යනවනේ. අර ප්‍රශ්න හොයන මානසිකත්වයට මේ කවදාවත් පේන්නේ නැහැ. දැරදි අන්තර්ගවේෂී හිතට කරදරයට සාපේක්ෂව ඒක ඒක ටිකයි. විශාල ප්‍රදේශයක් තියෙනක සමාදම් විය. මුදිතාවක් ඇති කරපන්. මේක මේ දැකගනින්. දකින්න බෑ. ඒ අපේ අධ්‍යාපනයේ වැරද්දයි. අපේ අධ්‍යාපනයේ දීලා තියෙන්නේ අපි ඒ එක දිගට හිත දැම්මම පස්සේ ඒක දිගේම යනකොට අපිට සමස්තය දකින්න මතකන අපි ආංශික කරනවා. ඒක රේඛියයි. සමස්තය ත්‍රිමාණයි. තමස්තය අල්ලන්න බෑ. සමස්තය අල්ලන්න පුළුවන් මේ රේඛීය ක්‍රමයේ තුච්ච කළ සලකන්න ඕනේ. අපේ මනස වැඩ කරන පාහර ක්‍රමේ තුච්ච ක්‍රමයේ අද මේ අපිට උපදෙස් දෙන්න එන ආණ්ඩුවට උපදෙස් දෙන මිනිස්සුන්ගේ තියෙන ඒ පටු සංකල්පනාව එන්න තරමටම වලිගොඩින්ද ගත්ත රිලෙවෙක් වගේ නටන්න ගන්නවා. වලිගේ තියෙන තිබ්බ අහනුම වගේ නටන හෝ ගාල මොකද එයා ආංශිකව දැකලා තියෙන්නේ. සමස්තය දැකීමත් එයා හිතන ප්‍රශ්නෙම් පැන යාමක් කිය. ඒ සරුවත්යන්සේ සඳහන් කරනවා මේ සංඥාවක් හොඳටම කරදර කරනකොට ඒ වැත්ත මතන් ගනින් සංඥාස්කන්ධය කිය. ඒ වෙනුවට තව පැත්තක් තියෙනවා තථාගත වෙලාවේ වෙලාවේ. සංඥා නැහැ. සංඥාව ඉක්මවලා. ආ මේ පැත්ත පොඩ්ඩක් බලපන්. පුළුවන් නම් ඒක ගැන රචනාවක් ලියන්න එක තමයි ලෝකේ තියෙන හොඳම රචනාව. ඒ තමයි සාහිත්‍ය ලෝකේ හොඳම සාහිත්‍ය තමයි මෙතන මේ කරදර තියෙද්දි කරදර නැති එක කොච්චර ලොකු සාන්තියකද ඉන්නේ එයා උපයාගෙන ඒක ඉන්නවා. ඇයි අපිට බැරි ඒක ගැන පොඩ්ඩක් වචනයක් කතා කරන්න. මේ ලෝකේ කිසිම තැනක එහෙම ඉගැන්විල්ලක් දැකලා නැහැ. සුභය දකින්න අපි ඒක දැන නැහැ අසුභම දැකලා පුරුදුලා තියෙනවා. ඉතින් සරෝජන සඳහන් කළා තියෙනවා මේ අසුභය දකින්න දැකලා වද වෙලා තමන්ගේ ව්‍යාපාරේ පැත්තක දාලා සතිය කඩාගෙන අනුන්ටත් කෑ ගහගෙන අර තල් ගෙඩියක් තල්ලත්තක් බෙලි ගෙඩියක් තල්ලත්තක් උඩ වැටිච්චාම දුවන ආවෙක් වගේ වනේ ඉන වනසීපාව තීර මරණ කඩාගෙන දුවන ලෝකෙක ගිහිල්ලා බලපන් වැටුනේ මේ ඇත්තටම අහත කඩා වැටුණා නැත්නම් තල්ලත්තක් උඩට මේ පොඩි බෙලි ගෙඩියක් වටනද කියලා ඒකට යන්න කැමති. හුඟ දෙනෙක් හිතනවා මේක හරි භයානකයි ආන්තිකයි. දැන් 2012 ලෝකේ එකතර නැතුණයි කිව්වා. දැන් 2016 නොවැම්බර් මාසේ නැති වෙනවා කිව්වා. දැන් දාලා තියෙන එක 2017 ඊට ඉස්සෙල්ලා ඉක්මනට කරගන්න කියන වැඩ. ඉතින් මිනිස්සු ඉන්නේ වලි වලිගෙන තියලා හනුම වගේ. ওই 2012 වෙනකොට කට්ටිය බෝධි පූජාවක් තියෙන හෝ ගලේ වෙලාවේ වටේ මිටිය බෝධින්නාංශේ වටේ. දැන් තඹේක මතකයක් නැහැනේ ලෝක විනාශ වුණයි කියලා. ඊට පස්සේ 2000 ඉඳලා 1999 2000 වෙනකොට මුළු ගුවන් ඥානාවල් ඔක්කොම නතර කරන්න වෙයි. කම්පියුටර් වලට දන්නේ 2000 කියන වර්ෂයේ බිඳු දෙක දැම්මට පස්සේ වැඩ කරන්න හැටි. 99 ඉඳලා 2000 වෙනකොට. විශාල ලুকু ජාත්‍යන්තර ගුවන් තොටුපළ නතර කරා. අලුත් කම්පියුටර් සිස්ටම් දැම්මා. අනේ මොකක්වත් උනේ නැහැ. අර එලිච්චිගේ අර එල්ලෙනක තනබුරුල්ල දැන් වැටේ දැන් වැටේ කියලා හිවලා කටලේලවා ගගෙන යනවා පිටිපස්සෙන්. දැන් මේ තනබුරුල්ල වැටේ අය හොඳ මහනේ වැටෙන්නේ නැහැ. ඕකේ හෙල්ලි හෙල්ලි තියෙන කකුල් දෙක හැපි හැපි. එලිච්චි ගානක් නැතුව තනකොළ ගන්නවා අර පිටිපස්සේ ඉන්නේ හිවලා. ඒකට කියලා කර කර කර ජීවත්. ඒ ජෝක් කියනකොට මට බයිනවා. ඔබ වහන්සේ බනට ඕන නැති දේවල් කියනවා. ඉතින් එලිච්චි ඊට වැඩිය නරකක් වෙන්න ඕක මම කියනවා. ඒත් ඒකේ කරනවනේ. ඊට වැඩිය අකුසල වෙන්නේ බය නැහැ එලිච්චි ඊට වැඩිය හිවලට. නෑ මේක බුදුහාමර කියලා තියෙනවා. මේ සංඥාවක් අල්ලගත්තට පස්සේ උදාසයි. ඌ එකට වාල්. අනිත් ඒක හුවා දක්වන්නේ එක පචේ බහන්න පච 1000ක් කිය. මුළු ජනමාධ්‍යම දුවන්නේ සංඥාව. ඒක වන්නකොට බලන්න මේ ජනවාදයට අහුවෙන්නේ නැති පිරිසක් ඉන්නවා මේ ලෝකේ උන් මොනවාක්වත් භාෂාවල් දන්නේ නැහැ. ජොලි ඉන්නවා. ඒ දවසක් හොඳටම මේ මෝඩ මිනිසෙක් ටික කාලයක් ගිහිල්ලා මහත්ෙක් ගාව වැඩ කරාලු. වැඩ කරලා ඉවරලා කිව්වලු මේ සෑර් මම මේ වරු වැඩට කෙරුවේ මම අද වැඩින් අස්සල යනවා මම මෙතන වැඩ කෙරුවා කියලා ලියුමක් දෙන්න බැරිද කියලා වගේ නෑ මම ලියන්නේ නෑ එහෙම කිව්වා අනේ සර්ටත් මට වගේ අකුරු වෙරිද කියලා කිව්වා මට බෑ කිව්වා ලියුමක් ලියන්න අනේ පව් අප්පා මං හිතුවේ එහෙම නේ සර්ටත් ඇත්තටම අකුරු වෙරිද කියලා කිව්වා ඉතින් ඌ මේ ලියුම් ලියන්නේ නැත්තේ අකුරු බැරුව කියලා අර මනුස්සයර කිසිම ප්‍රශ්නයක් නැති චරිත සාධි මුදු අකුරු දන්නේ නැහැ යෝගේ මේ ජනමාධ්‍යයෙන් අයින් වෙලා හිටපු තරමට කන දේ දිරවනවා එලාව පැදුර නිින්ද සංඥා විශ්ින් අපි වට කරලා ඉවරයි. හැබැයි බුදුරජාණන්සේ කියනවා උඹට පුළුවන් සංඥාට සලූට් එකක් ගාලා පැත්තකට වෙන්න. ඒකයි ලොකු සංහස කියන්නේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. ওই ජනමාධ්‍ය පාවිච්චි කරන දේවල් දිහා බලන කටකරුන් දෙන ආනන්ද සංහස කියනවා අපි හිටියේ කවුරුද්දක් ලියුම් කඩන්න නැතුව. ඔක්කොම සංඝයා එකතු කරලා අවසරයක් ගත්තා. අපි මේ අවුරුද්දෙම දවසට පැය 18ක් කොද භාවනා කරන එක වේලාවක් වන දන්නේ ලියුම් කඩන්නේ. මේ ලොකු සංස්කෘතික කට්ටියම කැමති වෙනකම් මම කවදාකවත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මම හැබැයි කැමතියි. මොකද මම පටන් ගන්නකොට යෝගාශ්‍රම සංස්ථාව තරුණයන්ගේ පටන් ගත්තේ වයසට ගියා එකෙන්. අපිට ඒ දවස්වල අරණ්‍ය ප්‍රතිපදා එක වේලයි. දෙවිල කතාවක් නැහැ. ඒක නිසා දැන් බෑ කරන්න ඒක. හැබැයි ජමක් කටන්න ඕන නිසා පටන් ගත්ත නිසා අපි සතුටු වෙනවා. දැන් අපිට පුළුවන් නම් තනි වේලෙන් ඉන්න ඉතින් කේමන සංස්කෘත මට බෑ. මට මේ දෙවේල වනදත් බඩ දානවා. ඔබ වහන්සලා කරනවා නම් මම සතුටින් මං යනවා. නේ කියලා මොනවද අපෝ එහෙම කරන්න බෑ. ඒක ඕනේ ඔබ නම් වටන මේකේ මේ පදන එහෙම යන්න බෑ. අපි කොහොම සාකච්ඡා කරමු කියලා. ඉතින් සාකච්ඡා ධම්මේ සඳහවරු එක අඳින් කැමති. මොකද එයාට ඕන කියන්න පත්‍රේ. අපි අවුරුද්දක් ලියුම් කැඩුවේ නෑ. අපි අවුරුද්දක් පැය 18ක් භාවනා කරන අවුරුද්දක් තනි වේල වැන්දුවා කියන දාසයි. මිනිහට කරන්න බෑ හැබැයි. කද්දාකවත් බෑ. ධම්මචාන්ස් කොහොමද කරන්න බෑ. මොකද ජර්මනිට ඇවිදත් තියන්න ඕන ලියුම් කඩන්න ඕන බලන්න ඕන. කොහොම දේශපාලන වෙන්නේ. ඥානන්ද හඳුර ලොකු සාංශික පැත්ත ගත්තා. ගත්තට පස්සේ අපි මම නම් ඡන්දේ දුන්නා ලියුම් නැත්තරමට හොඳයි කියලා. ඊට පස්සේ අපි බෝධිගුත්ල හඳුරපත් කරලා ලියුම් කඩලා අත්‍යවශ්‍ය දේවල් තියෙනවා නම් සංඝයාට දැනද නැත්නම් කියලා දෙනවා මේ මේ දවස්වල ඉන්නේ නිසද්ද භාවය කියලා. ඉතින් ඔකට මේ විශාල වශයෙන් මේක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයි. පවරන්න බෑ කාටවත් කාටවරුණා ස්විච් ආවෙන්න පුළුවන් කියලා කතාව ආවා. ඉතින් ආනන්ද සෝන්ති කිව්වා අපි මේ ගිය දොරලත් ඇරලා, දමුදරන් අතහැරලා ආවට පස්සේ ලියුම කියන්නේ විස විදපු ඊතලයක් හොයාගෙන එළ පපුවට අයින. ඔබ කොයි ලෝකෙ හිටියත් ලිපි ණය කියලා මේකට කියන්නේ. ඉන්න ලිපිනේට එවනවා. ඒ ලියුම කඩපු ගමන් අපි ඉන්නේ සම්පූර්ණ අර මනුස්සයා අඳපු චිත්‍රේ. අපි මේ ගිහි ගිය අතර බවක්, අපි පැවිද්දවා මොකක්වත් නැහැ. අපි ඊට සම්පූර්ණ මේ ලියුමට වග වෙනවා. ලියුම ඔහමයි. ගංගෙවල් වල ඒ දවස්වල ටෙලිග්‍රෑම් එකක් එනකොට ටෙලිග්‍රෑම් කාර්යය එනකොට heart attack. ලියුම කඩනකොට ස්පිතාලෙ ගෙනියන්නේ. මොකද ටෙලිග්‍රෑම් එකක් එන්නේ රතු පෑනේ ලියලා භයානක දෙයකට විතරයි. ඉතින් ඒ නිසා මේ මේ කාගේ සූට් එකක් ඇඳගෙන මිනිස්සෙක් ආවොත් එක්ක පොලිස් කාර්යයක් කියලා හිතනවා නැත්නම් තැපැල් කාර්යය කියලා හිතනවා. අවේලාවේ ආවනම් ගෙදෙට්ට ගෙදර ඔක්කොම ඔක්කොම එකතු වෙලා අහනවා ඇයි ටෙලිග්‍රෑම් එකක්ද? ඔව් ඔව් කියන්නේ සීනයි. ඒ තරම් මේකේ බලයක් තියෙනවා. ඉතින් අපි කොච්චර ආසාවෙන් සෙල්ෆෝන් තියානවද කියලා බලන්න. අපි කොච්චර ආසාවෙන් ටෙලිවිෂන් එක ඉස්සරහා මේ කම්පියුටර් ඉස්සරහා ඉඳගෙන ඉන්නවද කියලා බලන්න. ඉතින් ඒකනේ අද ලෝකෙ වෙලා තියෙන්නේ පොඩි දරුවෝ කවදාකවත් අම්මලා තාත්තත් එක්ක කතා කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙලිවිෂන් අම්මලා තාත්තට ලේසි. අනේ මෙන්න ළමයි අවුරුදු 12 13 වලට තැපැල් මාර්ගික ක්‍රමයට ළමයි හම්බෙලා. තැපැලෙන් ළමයි හම්බෙන්නේ. අර ඉස්සර ඒ කාම සේවනය කරලා නෙවෙයි. දන්නේත් නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ අමලගත කිනු අපිවත් දන්නේ නැති දේවල් මුන් දන්නවනේ. උන් කියලා දෙයි ඕන දෙයක්. ඉන්ට්‍රන්සි සඳහන් කරන මෙන්න මේ ටික තථාගතයන්සේ ඉක්මවලා තියෙන්නේ. ඒ ඉක්මවපු නිසා මේක මේ කාමේ සංඥාවේ ජීවත් වෙන මිනිස්සෙන්න මේක දුප්පරියෝගාහු. හිතා ගන්න බෑ. ඒ වුණාට කියනවා සරුවචනන්සේගේ තියෙන විශේෂත්ව ඥාණයකට සරුවචනන්සේ පින්ඩපාති වයනකොට වඹයක් තරම් දුර යටහෙළු නැත්තතුව ගව්වක් තරම් දුර සිදුවෙන සියලුම දේ උන්වහන්සේ දන්නවා. යෝ සෙල්ෆෝන් නොත් පෙසන් වලින්වත් කලාවත්තර වලින්වත් පත්තර වලින්වත් නෙවෙයි මොකද ඒ තරම් මනස විවෘතයි. සිදුවෙන ඔක්කොම දේවල් ඒ මනසට නිකන් ටෙලි මේ මේ එයාපෝට් එකක් ළඟ තියෙන රේඩාර් එක හැතැම්ම 30ක් නිතරම බලබලන් ඉන්නේ අහසේ මොනවද තියෙන්නේ කියලා. නැවක තියෙන රේඩාර එක දැම්ම පහක් හයක් දුර ඔක්කොම බලනවා. ඒ වගේ මේක වැඩ කරනවා. අර අර හරුප ගණ්ඩ ගණ්ඩ අපි වෙන්නේ තථාගත භාවයේ පැත්තක දාලා මේ සංඥාවක් බාර ගන්න. ඉතින් අපි ඒකට කියනවා දියුණුව කියලා. Singapore තරම් අපි දියුණු නැහැ. ඒ නැත්නම් ඔය පිටරටවල අපි දියුණු නැහැ කියලා. පිස්සු. මේ ලා මේ ලංකාව මේ නිස්සන්නව විතර Wi-Fi කොහෙවත්ක්වත් නැහැ. මම ඔය ඇවිදිනවනේ. මේ පැය 24න Wi-Fi නේ. අපේ විතර තියෙන සිංගල් ස්ට්‍රෙන්ත් එකක් කොහෙවත්ම නැහැ. අපි ඉන්නේ කොහෙද ඔය කැලේ මෙයා වෙන්නේ. මම මේ නම්බුකාරව කතා කරන්නේ විල්ලජ්ජ අයතෝ කතා කරන්නේ. විල්ලජ්ජ වෙලා. කොහෙවත්වත් නැහැ. මම ඔය ගියාම මේ මිනිස්සුන්ට ලොකුම ආසාවක් තියෙනවා. මට අඩු ගානේ Wi-Fi අරන් දෙන්න. අරන් දෙන්න ඩොංගල්යක් අත්තර කරන්නේ නැහැ. ටෙලිෆෝන් වැඩ කරන්නේ නැහැ. ඔය ජීවුන රටවල්. ඒ මිනිස්සුන්ට කිසි ගානකුත් නැහැ. මේ අපි තමයි ලංකාවේ විතර සෙල්ෆෝන් පාවිච්චි කරන ලොකට ලෝකෙම නැහැ. විමන්සරි කිව්වොත් එහෙම මේ අපිට පොල් ගස් ටික කරලා දෙන්න බැරි දෙන්න පුළුවන් කියලා මම ඉන්නේ ගහ උඩ බහැලා පොල් කරනවා කියලා. මොකද ගහ උඩදී ටෙලිෆෝන් එක ගන්න. අපි මේවා දියුණුකම් කියලා අපි ඉදිරිපත් කරන්න ගියාට උගොල්ලෝ දන්නේ නැත්නම් දැනගන්න සෙල්ෆෝන් එක පාවිච්චි කරනවා ඩ්‍රෝන් එකක් වෙලා ඕනම ප්‍රමාණයක මීටර 6ක ප්‍රමාණයේ බෝම්බේ දාන්න පුළුවන්. ඒකටයි සෙල්ෆෝන් එකක් අපේ අතට දීලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඔය හාමා සංවිධානයේ ඉන්න මිනිස්සු මරන්න වෙච්චාම පාකිස්තානය දැන් කරන්නේ මොකද්ද? ඒ නම්බරේ චිප් එක තියෙන තැන ඩ්‍රෝන් එක හරි ගස්සපුවාම ගිහිල්ලා ඇතැම් 15000 මීටර් 15000 කට ඉඳලා ස්කෑන් කරලා බලතයි කොහෙද ෆෝන් එක තියෙන්නේ. ෆෝන් එක බොන්නේ නැහැ කාර් එකේ යතුරු තිබ්බත් ඇති. හරියට මීටර් 6ක් ඇතුළත ගහන බෝම්බේ කොහෙන් ආද මොනවද දන්නේ නැහැ පයිලට් නැහැ ඩ්‍රෝන් එකේ වන්නේ ඕක මේ යුද්ධ උපකරණයක් මිසක්කා දැන් අපි කතා කරන ඕනම දෙයක් ටැප් කරන්න පුළුවන්. පසුගිය ජනාධිපති මැතිවරණයට මම හිතන්නේ මේ වයිඹ ප්‍රදේශයේ තිබුණ අතුරු මැතිවරණයට ටෙලිෆෝන් ලක්ෂ 3ක් ටැප් කරා. ටැප් කළා ප්‍රසිද්ධ කරා අපි දෙන්නවයි කියලා. ජනමත විමසුම ගත්තේ මොකකින් අන්ද මිනිස්සු කතා කරනකොට ඒ මිනිස්සු අර අර කියනකොට විශ්වාසයෙන්ද කියන්නේ කවුද කියන්නේ කියන එක කතා වෙන එක ටැප් කරපුවාම මිනිස්සු දන්නව කාටද ඡන්දය යන්නේ කියලා. පත්‍රේ දාලා ක්වෙස්චන් යන ආසන නෙවෙයි. ඒ නිසා දැන් කොහොමවත් අපි බොක්කට නැකන් අත දාලා තියෙන්නේ. සංඥාවට දාලා තියෙන්නේ. ඒ දාන එකේ තමයි කතාව යන්නේ. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරන කතාව යන්නේ නැති පැත්තක් තියෙනවා ඔය තියෙන්නේ. ඒ සංඥාවකට නතු වෙච්ච ගමන් අමතක වෙන පැත්තක් තියෙනවා අපිට. අපි යම් තැනකට අවධානය යොමු කරපු ගමන් ඒකෙන් අදහස් කරන්නේ අනිත් තැන් පිළිබඳ අපි හමනයි. අනිත් පැත්ත අපේ එළියේ. අපි දන්නේ නැහැ. ඒතර බුදුරජාණන් කියන්නේ කමඨාන් සුද්ධ කරනවා වෙනවා නම් නැත්තම් අනුපස්සනා කරන විපස්සනා කරන ඒ ඒ අතහැරිච්ච පැත්ත ගැන දන්නේ. ඒතකොට සමස්තය දන්නවා යා. මම මෙතන තමයි මම මේ ටෝච් එක ගහලා බලන්නේ. ඒ බලන නිසා මගේ අවධානය මෙතෙන්ට යන බව ඇත්ත ඉඳුරංගේ වැඩ ඉච්චරයි. නමුත් මට පුළුවන් ඉඳුරන් ඉක්මවලගේ ඥානකින් දැනගන්න මේ එකට අවධානය යොමුුණයි කියලා කියන්නේ සමස්තය අමතකුණයි කියලා. සමස්තය අමතක වෙච්චාම පෙකෙන වෙල කැපිලා ඉන්නේ අපි. අර අහුවෙච්ච එක දිගේ යනවා. කතන්දර දිගේ යනවා. ඒක ਸਰවචනංශේ සඳහන් කරන්නේ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. අපි යමකට හිත බැඳුනා නම් ඒක කළ යුතුමයි කියලා හිතුවනම් අපි ඒක අභිනන්දනය කරපු නිසා තමයි අපි සමස්තය අමතක කරලා ඒකට හිත දාන්නේ. ඊට පස්සේ අභිවදනය කතා කරන තාක් කතා කරන්නේ අර හයිලයිට් වෙච්ච එක ගැන විතරයි. උද්දීපන වෙච්ච පැත්ත විතරයි. අජ්ජෝසාය තිට්ඨති ඊට පස්සේ ඒක අපි රිංගගෙන අනිකට රිංගල නැත්තේයි කියලා අහනවා. ඒගොල්ලන්ට කියනවා ඌව කරගෙන ඉන්න එපා මෙතෙන් දෙන්න. මමත්තර මතවාදයට වැටලා ඉන්නේ. මමත්තර ගෙටරින්ගගෙන ඉන්නේ. ඔයගොල්ලොත් එන්න කියලා. ඉතින් ඒ කෙනෙක් ආංශික වෙච්ච ගමන් දර්ශනය පැත්තකට ගිය ගමන් එයා විශාල ප්‍රදේශයක් දැන හෝ නොදැන අමතක කරනවා. මෙන්න මේ නොදැන ඒ අමතක වීම සීල තිරසනුවට සමානයි. නමුත් තථාගතයන් වහන්සේ දන්නවා මම මේකට අවධානය යොමු කිරීම නිසා මෙන්න මේ මේ ටිකට අවධානය යොමුුනේ නැහැ කියන එක දන්න නිසා අවධානය යොමු වෙච්ච කොටසයි නැති කොටසටයි සමහිත දානවා කියන එක තමයි අෂ්ටෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කියන අපි භාවනා කරනකොට අපිට ආනපන සීටසියක්ම අමතක වෙනවා. නිින්දක් වැටෙනවා. නැත්තම් නිින්ද වගේ යනවා. මේ සමහරු ඇත්තෝ ඒකට කැමති සමහරු ඒකට බයයි. එනිසා ඒක හොඳ නරක කියන්න බෑ. දෙවිලක පාට සද්දයකට අවදි වුණා කියලා හිතමු. නැත්නම් මොකෙක් කරේල හැප්පිලා කයට ස්පර්ශයකට අවදි වුණා. දැන් හිතවිල්ලක් ඇවිල්ලා අවදි වුණා. අවදි වෙච්ච ගමන් මේ සද්දේ හෝ වේදනාව හෝ හිතවිල්ල අපි එක්ක ඒකට වෛර කරන නැත්නම් ඒකට ප්‍රේම කරනවා. මොකද ඒ නිසා තමයි අපි දන්නේ මේ ඉතින් ඉස්සලා අපිට සද්ද වේදනා හිතවිලි ඇවිල්ලා නැහැ. අපි ඉඳලා තියෙන සංඥා නැති තැනක කියලා. ඒ සංඥාවක් ආවේ නැත්නම් අපි ඉස්සලා තියෙන සංඥාවක නොවේ කියන බව දැනගන්න බෑ. සමස්තය දැනගන්න මේ සංඥාවකින් හවට පීරි ගෑවෙන්න ඕනේ. හිරිහැර වෙන්න ඕනේ. ඝර්ෂණය වෙන්න ඕනේ. පිරිමැදෙන්න ඕනේ. පිරිමැදිච්ච ගමන් භාවනා කරපු කෙනෙක් යකෝ මෙච්චරලා සංඥාවක් තිබිලා නැහැ. මතකවත් තිබිලා නැහැ නේ කියලා සංඥාවට සාපේක්ෂව තමයි සංඥා නැත්තන තේරෙන්නේ. ඒකට යෝගාවචරයට අවසාන වශයෙන් ওই නේව සංඥා නාසඤ්ඤාතනත් ඉක්මවන්න පස්සේ බුදුරජාණන්සේන අභියෝගය තමයි. ඒ මතුවෙන සංඥාවටත් ඊට ඉස්සලා තියෙන සංඥාව නැත්තත්වයටත් නොසැලෙන්න ඉන්න පුළුවන් දෙයක්. තමන්ගේ විවේකයේ කඩන සංඥා නැත්තත්ෙත් කඩන සද්දයක් ඇහෙනවා කියලා හිතන්න. ඒ සද්දෙට වෛර කරන්නත් එපා. ඊට ඉස්සෙල්ලා තුන සංඥා නැත්තත්ට වෛර කරන්නත් එපා. ඒ සද්දෙට ප්‍රේම කරන්නත් එපා. මේ ඊට ඉස්සෙල්ලා තුන ප්‍රේම කරන්නත් එපා. මේ දෙක හේතුඵල ධර්ම දෙකක්. මේක නිසා මේක එනවා මේක නිසා මේක එනවා ආන්නේ දේ වෙන්න නම් අර ගත්ත රූපේ කාය అనుපස්සනාව වේදනා అనుපස්සනාව මේ ආනපානේ ගෙවෙනකම්ම ඉඳලා ඒක රූප සංඥාවක් බාට පත්වනකම් ඉන්න කියනවා භාවනා කරනවා කියන්නේ එච්චර ඇත්තටම. ඒ රූප සංඥා වුණාට පස්සේ අපිට අරමුණ නොපෙනී යනවා, නොදෙනී යනවා, සියුම් වෙනවා. හැබැයි ඉතින් ගොඩාක් දේවල් බලුවමනයක් වගේ සන්තතියක් ගොජයක් පේනවා. අන්නේ ගොජේ දිහා බලන ඉතින් ඒකත් නැතිලා යනවා. ආයේ ගොජේ මතුවේ. එක්ක ගොජේ සද්දයක් වේදනාවක් හිතවිල. අන්න ওই දෙකටම සමසිත සමමිත ඔතන තථාගත කියලා කියන්නේ. නමුත් ඒක හරි අමාරුයි යෝගාවචරයට ඒත්තු ගන්න මොකද අර විවේකයේ හොඳයි කියපෙන්න කියන මෙච්චර භාවනා කරලා ලබාගත්ත විවේකයයි ඒක ගැටිච්චරින කලන්නේ න අරමුණටයි කොහොමද සමහිත පවත්න්නේ කියලා එහෙනම් අර විවේකයට බය වෙච්ච එකන සද්දයක් ආපිලා තමයි යන්තම් තීයල විලා මම දැන් එළියට ආවේ ඒක නම් හොඳයි කියපෙන්න කියන අර මේ බය වෙන එකට කොහොමද මේකට සමසේ සලකන්නේ කියලා ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට දෙන අභියෝගය ඒක තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ලෝකෙ නොතිබිච්ච රහස මේ දෙකට සමහිත සමමිත දානවා ඉතින් මේ සමමිත සම්මිත දාන්නේ දැන් රූප සංඥා ගෙවිච්ච ගැඹුරු සක්ම පරියක භාවනාවනේ. ඉතින් පුළුවන් මේ ගැඹුරු සක්මන් භාවනාවකදී වෙන මේ සමාධිය කළසේ තමන් මරණ්ඩ එන මේ තමන් නැත්තම් සමාධිය කඩන්ඩ එන මේ මරණ්ඩ එන මේ අරමුණටත් ඉතික් වෙලා ඒ කිසිතරමුණක් නැති සමාධියට සමහිත පාත්තන්න මේක එයා දන්නවනම් දැක්කනම් ආශය වෙනේ කරානම් ඒක එදිනදා ජීවිතයත් පැවැත්වීම තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. යහපත් පැවැත්ම. නැත්තම් අත්ත සම්මා පණිදි. එහෙම නැත්තම් අත්ත කුසලය කියලා කියන්නේ. එහෙම නැත්තම් අර්ථ සිද්ධිය කියලා කියන්නේ. බුදුසසුනේ පෙන්වන්නේ පරියංකේදී විතරයි. පරියංකේදී දක්ලා කියනවා දැන් මේකේ උඹට පේනවනේ ඔය සමාධිය කඩන්න ආපු එකයි සමාධිය සමාධියයි. සතිය කඩන්න ආපු එකයි සතියයි. දෙකටම සමහිත දාපන්. හැබැයි සමහිත දානේ රූප සංඥා මට්ටමට භාවනා දියුණු කරලා පස්සේ රූප සංඥා කියන එක අදහස් කරන්නේ ආකාසානංචායතන විඥානංචායතන අකින්චඤ්ඤායතන නේව සංඥානාසඤ්ඤායතන කියන රූපය අරූපය මගින් ප්‍රතිස්ථාපණය වෙන තැන. ඉතින් උඟ දෙනෙක් හිතනවා ඒක සමත භාවනා විතරක් තියෙන එකක් කියලා. ඒගොල්ලෝ ඒක බුද්ධියට දින්න කරගත්තට ඔය පොට්ටපාද වගේ සූත්‍ර බුදුන්සේ සමත විපස්සනා කියන්නේ නැහැ. ඒක පෙන්නනවා භාවනාවේ සම අරමුණ ගෙවිගෙන යනකොට අපි රූපේ අරූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒතකොට තියෙන රූප සංඥා. සංඥාමයෝ අපේ ඒ කයට කියන්නේ සංඥාමය කයක් මනෝභූබංගම කයක් මනෝසෙට්ටයි මනෝමය කයක් අන්න එතෙන්දී අල්ලාගත්ත දේ එතෙන්දී බුද්ධි විඳපු දේ එයාට රූපෙටත් දාලා බලන්න පුළුවන් එයාට ඊපස්සේ කාමයටත් දාලා බලන්න පුළුවන් එයාට ඉදින්දා ජීවිතෙත් දාලා බලන්න පුළුවන් අෂ්ටලෝක ධර්මේ කම්පන වෙ ඉන්න පුළුවන්ද ලාභයක් ලැබුණා පාඩුවක් ලැබුණා යසක් ලැබුණා ආයසක් ලැබුණා දිනුවත් පෙරදුනත් සීතලෙත් තුනුසුමෙත් සැපේදී දුකේදී ඉන්න පුළුවන් නම් මිනිස්සු ගණන් ගන්නෑ මිනිස්සු හිතන්නේ මේ මේ මේ අන්තභාගයක් අවිල්ලයි කියලා. මිනිස්සු හිතන්නේ ඩිමෙන්ෂියා අවිල්ලා වෙන්නද කියලා. එහෙම නැත්නම් පාකින්සන් වෙන්නද කියලා හිතනවා. ඒ මිනිස්සු කොයි එකට සමහිතන ඉන්නේ? ඉතින් බුදුන්ස කියනවා එතෙන්ද ගියේ මිනිස්සයා ගම්බීරෝ අප්පමෙයෝ දුප්පටිකා දුප්පටිකා දුප්පරි යෝගාහෝ. ලෝකයා මිනිස්සු හිතන්නේ මේ මැට්ටෙක් කියලා. බීලියන්නේ බීලියරියෙක් කියලා හිතන්නේ. එහෙමත් වෙනවා අඥාන උපේක්ෂාවට. නමුත් මේක එහෙම නෙවෙයි. කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කළා කාම සංඥාව රූපයෙන් ප්‍රතිස්ථාපනය කළා රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපනය කළා. එතනදී මෙයා මේ යම් කිසි සංඥාවකින් නම් තථාගතයන් වහන්සේ පඤ්ඤාපණය පනවන්නේ අන්නේ සංඥාව නැහැ. ඒ කියන්නේ එයා දන්නේ නැහැ මොකද උනේ කියලා මේ කාලය ඇතුළත. මතක නැහැ. නිින්ද ගිහිල්ලත් දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. හැබැයි ඉස්සලත් දන්නවා පස්සෙත් දන්නවා. ඒක නිසා මේකේ තියෙනවා මොකද්ද? නොගිලිහිච්ච தত্ত্বය. අන්නේ නොගිලිහිච්ච தত্ত্বය නොදැනීම තමයි තර්ක මනසේ ඇති. ඕකට තවදි වෙන්න පුළුවන්. ඕකට තවදි වෙනවාට කියනවා බුදු වෙනවයි කියලා. ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ යමක් නැති වෙලාවට අවදි වෙනවා. ඒක අවදි වෙන්න බෑ අඳුරට බය මිනිසුන්ට. ඒකට අවදි වෙන්න බෑ යමක් ගෙවෙනවා දකින්න බැරි මිනිසෙකුට. ඒකට අවදි වෙන්න බෑ හට ගැනීමට ආස කරන මිනිසයාට. ඒකට අවදි වෙන්න බෑ මේ මේ ප්‍රගතිය මේ නිර්මාණශීලීත්වයට ගරු කරන කෙනාට. මොකද අතන තියෙන ගෙවීමක්, වැයවීමක් හට ගන්න පැත්ත නෙවෙයි. ඉතින් ඒ නිසා මේ ජීවිතේ ගත කරන තලතුණකම කියලා කියන්නේ ඉති සමුදේ පස් ධම්මානුපස්සීවා ජීවිත වය ධම්මානුපස්සීවා ජීවිත පස්සති සමුදේ වය ධම්මානුපස්සීවා කායේ කායස්පන් විරති. සමුදේ දකින්න එක හොඳයි. හැම ව්‍යාපාරයක්ම පටන් ගන්න එක හොඳයි. නමුත් ඔක්කොම ඉවර වෙනවා. නිසා ඒකේ Nirodhe පොඩ්ඩක් දකින්න කිව්වේ ඒක අවමංගල්‍යයක් කියනවනම් මුස්පීන්තුවක් කියනවනම් එහෙම කරන මනුස්සය නැති කරන්න ඕන කියනවනම් ඒ මනුස්සය කවදාකවත් බෑ Nirodhayak දකින්න. ඉතින් මේ මනුස්සය එතකොට වෙන්නේ සුසාන වර්ධනයක ඉන්නේ. සුද්ධ සුසාන වර්ධනයක. Nirodhe දකපේ කරණ තේනවා තථාගත වෙන්න නම් මේකේ වින වනසෙන පැත්තක් තියෙනවා. විනාශ වෙන පැත්ත. ඒක දිහා බලලා කඩවන හිටපන්. ඔබ එන්නේ ඉස්සලත් ඕක තිබ්බ මරන ඉන්නකොටත් දින මරන පස්සෙත් තියෙනවා. ඔක කොහොම කරොත් ගඟ උඩට හරවන්න බෑනේ. ඒ නිසා මේක පුළුවන් නම් උත්සාහයක් ගන්න. බහුජන හිතය බහුජන සුඛය. එම් බෑනේ. ඒක ජයසිරි මංගලම් කිව්වා. වෙච්ච දෙයට එන්න සෛරද කිව්වා ගියා. ඒක අමාරු. ඒක කාටවත් තර්කයට ඔප්පු කරලා දෙන්න අමාරුයි. ඒක කරන මනුස්සයාටත් මේ මේ ඔය සදාචාරවාදීන්ගේ කෙනහිලුවට ලක් වෙනවා. ආගම්වාදීන්ගෙන් කෙනෙහිලට ලක් වෙනවා. එහෙම නැත්නම් මේ මේ গিදෙට්ට මර්ගාතේ ලෝකෙට ප්‍රකාශ කට්ටියකුමුත් කෙලෙහිට ලක් වෙනවා. නමුත් ඇත්තම කියනවනේ කාටවත් කොනහන්න බෑ. ඒකට මොකද එතන කෙනෙක් නැහැ. මේ තථාගතයන් වහන්සේ කියලා කවුරු හරි පණවලක් නැහැනේ. මේ ධර්මයක් තියෙන. මේ ධර්මයේ තේරුම් ගන්නට මේ මේ මේ මේ පරිච්ඡේද එන්නේ ඉස්සෙල්ලා අග්ගිවච්ඡකතු කතාන උඹට බෑ. උඹ දික්ටිගතයි. දික්ටි කාන්තාරයක ඉන්නේ. පඹගාලේ පැටලිලා වගේ. මෙවැනි පැටලි ජනසත මෙහෙම කොහොමද සංඥා නැති තැනක් තමයි තථාගතයන් වහන්සේ ඉන්නේ කියලා කියන්නේ. ඒක නිසා අපිට තේරුම් ගන්න බෑ හැබැයි ਸਰවඥාන්සි මට පේනවා අවුරුදු 2600 කට පස්සේ මේ වගේ මිනිස්සු ටිකක් පහලේ උන්ගෙන් කවුරු හරි මේක තේරුම් ගනී කියලා බලාපොරොත්තුවක් තිබිලා තේ නැත්තම් සූත්‍රය කියන්නේ අංගිවච්ච කොට තේරුම් ගන්නෑ කියලා එතනදීම කියනවා. මේ අපිටනේ කියන්නේ. අපිටනේ කියන්නේ. ඉතින් අපි තාම තථාගතයන් වහන්සේ දල්ලන්නේ නැත්නම් රූපේද සංඥාද වේදනාද කියලා බැලුවොත් බුද්ධ ආගම දිහා බලනද හරියට පහට කපන්න. බුද්ධ ආගමේ රූප අල්ලලා තියෙන හැටි. බුද්ධ ආගම වේදනා අල්ලලා තියෙන හැටි. එකේ සංඥාවල් මේ කියන්නේ කාය මේ රාමඤ්ඤණී කාය මේ උපසම්පදා මේ මේ පිහිටපේක නොපිරි මොන මොන තරම් දාගෙන තියනවද කියලා මේක. ඊට පස්සේ ඒක සංස්කරණය කරන කොච්චර ව්‍යවස්ථා හදනවද කියලා බලන්න. මේක මේ සංස්ථාපනය කරන්න. ඊට පස්සේ උන් වෙනයි අපි වෙනයි ඈ. ඔන්න විඥානයත් ආව වැඩ කරා. ඉතින් මේක නැත්තම් ආගම නැත්තම් ඇත්තටම ලෝකේ හොඳයි. නිකයි කාල් මාක්ස් කියේ ආගම කියන්නේ අබින්. කෑවට පස්සේ උන් දැය මොකුත් නැහැ. බලාගත්තතේ බලානිදී සූස්ති ගැහුවා වගේ. ආගම නැහනේ. මිනිස්සු මිනිස්සු වගේ ඉඳී. ගහ කොටගෙන ඒක වෙනම දෙයක්. හැබැයි මේ ආගම වෙනුවෙන් මාටිසම් නැහැ. අත ඉච්චර කැත දෙයක් වෙන කොහයක්වත් නැහැ. මේ මතවාදයක් නිසා මිනිසුන්ට කොනහනවා. මතවාදයක් නිසා මිනිස්සු මරනවා. හොරකමක් කරුවොත් සතෙක් මරුවොත් මරුවා ඒක වෙනම කතාවක්. මතවාදයක් නිසා. ඒක තමයි මිනිස්සුය තුළ විතරයි ඒක තියෙන තිරිසන් තුළ කවදාකවත් නැහැ. මතවාද නිසා තව කෙනෙක් මරනවා කියන තිරිසන් තුළ නැහැ. ඒ වගේම ඒක මේ මේ නොදියුණු මිනිස්සුය තුලත් නැහැ. අපි කියන මේ ලේච්ඡන් තුල නැහැ. මේක තියෙන ශිෂ්ට මිනිස්සුය තුල. නමුත් ඒක එහෙමම විය යුතු නෑ සරුවචනස කෙනෙක් අපිට පහල වෙලා ඉන්නවා. උන්වහන්සේ මතක් කරලා දෙනවා උඹලා මොන જાතියෙම වඳුර ගන්න හැදුවත් උඹලා කිසිම මිනුමකට හැඳිනීමකට මාව අහුවෙන්නේ උඹට එතෙන් දෙන්න කියලා මං කියන්නේ. පුළුවන් නම් ඒ අඳුර ගන්න බැරි තැන්න වරින් දඬුවත් ඇවිල්ලා ඉන්නේ ටිකකට. ආන්න ඒක වැඩි කරලා දියුණු කරලා සමස්තය දිහා බල්ලා ඉදිරියට යන්න ගියොත් අපිට මේ Nirodhe පිළිබඳ යම් සාදර බවක් ඇති කරගන්න වෙන එක මුස්පේන්තුවක්වත් කාලකණිකමක්වත් නෙවෙයි. ඒක ස්වභාවය කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි මේ අග්ගිවච්ඡකොත්ත සූත්‍රයේ තියෙන කොටසක් තේරුම් ගත්ත වෙනවා. ඒ නිසා රූපයට සාපේක්ෂව වේදනා සාපේක්ෂවට ගත්ත ඒ අවබෝධය සංඥාවට සාපේක්ෂව ලබා ගැනීමෙන් අපි ළඟ තිබෙනේ සංඥා විරත්තසන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මෝහා කියලා තියෙනවා. සංඥාවෙන් අයින් වෙච්ච වෙනාට කිසිම තැනක ග්‍රන්ථි ස්ථානයක් නැහැ. සංඥාවෙන්මයි වදින තරම් ගැට වදින්නේ. හුඟක්ම ගැට සංඝ ගැට. ওই ගිහියන්ගේ ගැට වගේම නෙවෙයි. ආම්මෝ හරිම භයානකයි. දැන් ගිහිය ළඟ තියෙන කැත්ත වගේ නෙවෙයි සංඝයාගේ කර කැත්ත. තැලිපීය සිස් ගන්න විතරයි දන්නේ බෙල්ල වැටෙනවා විතරයි දන්නේ. ඔය හද්ද බද්ද මොකක්වත් නැහැ. ඒ නිසා මහාන වෙන්න ඉස්සෙල්ලා මට කිව්වා "බු යන්න දන්නේ මහා භයානක තැනට ඔත්තන මහා මූතු ගැට තියෙන" කියලා. ඒ මොකද මේ සංඥා විරත්තසන සම්තිගන්තා. අපි සංඥාවේ අහුවෙලා තියෙන ප්‍රදේශේ. සංඥාට වෛර කරන්න එපා මිත්‍යා දෘෂ්ටිකයන්ට වගේ. සංඥාව තේරුම් ගන්න උත්සාහ කරන මාව කොටු කරලා මං උසස් කරලා අනික් අය පහත් කරන හදන ගතිය. ඕ නැත්තම් තමයි හීනමානට දාගන්න ගතිය. මේක ආගන්තුක කෙලෙසක් කියලා සලකන්න. මේක ආවේනික නයිසાર્ගික ලක්ෂණක් නෙවෙයි. ආගන්තුක කෙලෙසක් එනිසා මේක අයින් කරන්න පුළුවන්. අන්නේ අයින් කිරීම සඳහා ශක්තිය සඳහා ධෛර්යය සඳහා ධර්මදේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ආදෝයි. ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි ධර්ම දේශනාවේ સમાપ્තිය සඳහන් කරන්න ඉස්සෙල්ලා කාට හරි මේ සම්බන්ධව කිවි යුතු කර යුතු ප්‍රශ්න කර යුතු ප්‍රකාශ කළ යුතුමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් අපි ඒකට අහුම්කම් දෙමු එහෙම නැත්නම් අපි ඒ අර සමහිත දානවා කියෝ වෙලාවේ සයනද ඒක ඒ කියන්නේ ප්‍රතිවේක්ෂා කරලා ඒ කියන්නේ ආටිෆිෂියල් එක සමහිත දාන්න ඕනේ නැත්නම් කොහොමද ඒක ඔටෝ එනවද මුලදී මුලදී ආටිෆිෂියල් මුලදී ආටිෆිෂියල් අපි සක්මන් කරනකොට කරන්නේ ආශිර්වාද කරලා කියලා අනායාසයෙන් සක්මන වෙන්නේ. ඒකට කොච්චර කල් අපි සක්මන සීසන් කරන්න ඕනේ. කොච්චර කරන් වේ ස්පීඩ් එක සීසන් කරන්න ඕනේ. බලන්න ඊට පස්සේ පස්සේ නිකන් අම්මා ගොඩකට ගියා වගේ අනායාසයෙන් යනවනේ. මුලින් ටික ආටිෆිෂල්. මුළු ශාසනයම එහෙමයි. ආනපන දානවා කියන කාටිෆිෂල්. ඊට පස්සේ මම ආනපන ගෙවෙන්න පටන් ගන්න ආනපන සීසන් වුණාට පස්සේ. සීසන් වෙනකන් ගෙවුණත් ගෙවුණා කියලා ගණන් ගන්න එක හරදරයක් කියලා හලකන්න. මුදුවට ඒක සීසන් වුණාට පස්සේ විවේකීව බලන්න පුළුවන්. මේක අල්ලගත්තට මොකද ගෙවෙනවනේ. දැන් අල්ලගන්න උත්සාහ කරනකම් ගෙවුනොත් කරදරයක්, හිංසාවක් අපිට බාධාවක් කියලා පේනවා. බාරගන්නෙත් නෑ ඒක ආනපාන ගෙවීමක් කියලා. කරදරයක්. හොඳට ආනපානේ නිතර දකින්න කෙනෙක් බාරපත් කරනවා මේ වෙලාවෙනකොට මේ යනවා. එතෙන්ට යන්න දෙක බුදුහාම කියනවා මරණ මොහොතේ කරන්න බෑ වයසට ගිහිල්ලා කරන්න බෑ ලෙඩ වෙලා කරන්න. ඒක ටික පුළුවන් හයියත් ඉතිලා පුරුදු කරගන්න. අන්තිමට මරණ වෙලා වෙනකොට ඕක කරන්න බෑ. මේ ලෝකේ තියෙන කෝලම් දැකලා දැන් ටිකක් වෙලා වෙන බලපන්. තක්මන සීසන් කරගනි. ආනපාන සීසන් කරගන්න. එළ ආනපාන කරගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනවනේ තරහා එනවනේ. ඉවසපන් කරබන හිටපන් යාට විශේෂ. මොනම හේතුවක් නිසාවත් වෛරෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා හිතපන් ඕක උඹ නැහැ වුණා වගේ හිටපන්. බూరుෙක් වගේ හිටපන්. කියලා බුදුහාමුදුර අපිට දෙන්නේ වෙන දෙන්න දෙයක් නැහැ නේ. අපි කරන්නේ සද්දට වෛර කරනවා, වේදනාවට වෛර කරනවා, රුපියක් කඳක් දැන්නොත් වෛර කරනවා. ඉතින් ඒක තමයි අම්මලා තාත්තලා අපිට දීපේක. ඉස්කෝලේ පාඩම් පන්තියේ දීපේක. බුදුන් කියන්නේ එහෙම කිව්වට කමන්නේ පුතේ. ඔබට පුළුවන් නම් ඕක කේස් එකක් ගන්න එපා, කතා කරන්න එපා, අභිවදනය කරන්න එපා, අජෝසනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, ඊගාචිත්තක්ෂණයට ඵලයක්. කියන්න බැරි එකක් කියන්නේ බුදුහාමුදුරුවෝ. හරියට නියන් තිතක් අනුකම්පාවක් නැතුව වගේ අපි තථාගත වගේ ඉඳලා කතා කරන්න බුදුන් තථා කරේ කරන්න ඕන නිසා එහෙම කරන්නේ. වෙන කිසිම කෙනෙක් කියනවා අමාරුයි නේද කියලා අහන බුදුන් කවදාත් අමාරුයි නේද කියලා අහන්නේ. අමාරුයි. හැබැයි අපිට පුළුවන්. මේ තියෙන හැම පහසුකම් කරන්නේ අපි කොන්ද කඩන එක. අපි මේ දෙන්න හදන හැම යටිතල පහසුකම් කරන්නේ අපි තියෙන පෞරුෂත්වයේ මොට කරනවා. යම් ප්‍රමාණයක් ඕනේ. ඒත් අපි දන්නවා ඒක බේසික් නීඩ්ස් කියලා જાතියක් තියෙනවා. කල්තාවත් මනුස්සයර තේරෙන්නේ නැහැනේ බේසික් නීඩ්ස් මොකද්ද ලක්ෂ්‍ය දෙක මොකද්ද කියලා. ඒකනේ මනුස්සයන්ගේ හැටි. ඒකනේ මේ මල්ටිනේෂනල් කම්පැනි මෙච්චර ඇඩ්වර්ටයිස්මන්ට් ගහන්නේ. ඒකනේ චීන දවල් රාත්‍රී නොකර අපිට ප්‍රොඩක්ට් හදන්නේ. එහෙ ඉඳගෙන මොකෝ අපිට හදරේද? ගිහිල්ලා වෑන්ට බනින් සොලේම අපි හිතන හිතන જાති ඔක්කොම ප්‍රොඩක්ට්ස් වෙනවා. පුදුම හිතනවා අම්මා අප්පච්චටත් දෙමු හොදලා මේ ලාභෙටත් දෙනවනේ. හිතනවා අපිට ලාභෙට කියලා. දන්නවා අපි කවදා සතුට වෙන්නේ නැහැ. මම අහනවා කීප දෙනෙක් වම සාන්ත මොන දවසේ මම ගමන මොනවක්වත් ඕනේ මට ඕනේ සාප්පු යන්න. එන මොනවක්වත් ඕනේ නැහැ. ගිහිල්ලා දැක්කට පස්සේ ගන්න මොනවද ගන්න මම දන්නේ නැහැ. එච්චරයි. මේ කඩේට ගියාට පස්සේ කවදාක හිතමුනේ කරන්නේ රොඩු ගන්නව ගන්නවමයි. ඉතින් පේනවනේ මොකක්ද ඒක ලැජ්ජාව කියන්නේ. මට කිසිම මොනවක්වත් එපා මේකට ආව මට බයින්නන කොච්චරද බඩු කියනවා කියන්නේ. ඒ සාප්පු වෙන්න ගලෝ yes. ඒ මොකද මේ අසීමිත තෘෂ්ණාවක් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මනසේ ඉන්නේ තෙවිද තොපිට ගැලවීම. ඉවරයක් නැහැ. ඒ විදිහට දැන් මෙයාගෙත් ආසාව ඉෂ්ට කරන්න ගියොත් එමේ ඩබල් ෆෝල්ඩ් වෙන්න හැටි තන. දැන් මේ මටවත් බෑ මට දැකලා යමක් කන්ට්‍රෝල් නැතු කන්ට්‍රෝල් එකක් නැහැ සීමා නැහැ. ඒකට මම හිතුවේ මෙයා මගේ හොඳම යාළුවා නැත්තම් අහවලා මෙයාගේ ආසාව සපුරන්න ගියොත් be mindful mind your own business සාස ඒකට අවසරයි ඒකට සානන්තර දැරීම කියන එක අපිට කියන්නේ දැන් මේ දාන්නේ නැති වුණත් දාන්නේ චුට්ටක් හම්බුණත් ඒක දරලා චුට්ටක්වත් නැති වෙන්න ඕන චුට්ටක්වත් නැති වෙන්න ඕන ඒක ඒකත් ඒ සමහිත කතාවක් මේක නෙමෙයි මේක ටිකක් නිකම්ම මහානකමනේ මම හිතේ නේද ඉස්සරහට මට මේක දවස් දෙකක් කන්න නැතුණයි කියලා කිව්වොත් මම කිසි තේයත්ම අකමැත්තක් අමනාපයක් කරන මේ කාලා වැඩි වෙලා තෙලට ඉන්න යක්කුන්ට දෙවිලක් නොකා ඉන්න හම්බ වෙනවා කොච්චර වටිනවද කොලෙස්ටරෝල් බහිනවා නිකන්. සුගර් බහිනවා. අපි මේ අසීමිතව කණ්ඩ හදලා දීලා තියෙන චේන් එකක් හදලා දීලා. චීන අර මොකද කඳපණුව ඉන්නේ. ඊ වගේනේ. මෙහෙම දෙයක් තිබුණා තමයි නිවන් දකින්නේ. සර්වඥාන්සේ අවුරුදු 6ක් ඉන්න කාලේ තිබුණාද මෙහෙම දායක සභාවක්? ඉන්ෂුරන්ස් <laughs> එකක්. ඒ තිබුණාද මේ හෙල්ත් ඉන්ෂුරන්ස්. සිද්ධාර්ථ සුද්ධෝදන රජුන කොච්චර ආසාවක් තිබුණාද? යසෝදරණ කොච්චර ආසාවක් තිබුණාද? කවුගේ මවෝ දීවමාලික සෑදේවා, තගේ දකින්න કોઈ දේ රස වේවා කික හිටියද SMS එකක් කරගන්නවත් තිබුණේ නැහැ නේද? ඉවලා කොච්චර ලස්සන දේ සාහිත්‍ය බලන්නද? කොච්චර ලස්සනද කියලා උඩු පැටියෙක්, රජ පැටියෙක්. පාත්‍රය ගත්ත ගියා පාත්‍රයෙන් බලනකොට බොක්කේ තිබුණ බඩවැල් දඟලේ කටෙන් ආවලු රාජපෝෂණ වනත වනත ගිහලා ඉස්ලාම් පින්න පාත්‍ර ටික දකින්නකොට ඊට පස්සේ හිතවලු බුදුකමන බලාපොරොත්තු මේ කපා ඉතින් ඊපස්සේ බුදුන්සේ තොටත් එහෙම වේවා කියලා කියන්නේ ඒක තමයි බණේ කියන්නේ තොටත් එහෙම වේවා පුළුවන් නම් මගේ ගෝලෙක් වෙන්න ඕන වරේ අපිම කිව්වොත් නෑ උඹට කවදා පාත්‍රයක් බලන්න වෙන උඹට කවදා පින්න පාත්‍ර කරන්න වෙන මම උඹට හැමදාම බුරියානි කියලාත් දෙන්නම් පීතයවන්නම් දැන් අපි එහෙමනේ කියන්න දන්නේ අස්ස පව් අර පොඩි එකේ විකොන්දක් කරනවා පෞෂත්ව කන්නවා මං කියන්නේ ඒව දෙන්න කියලා හම්බෙන එක හම්බෙච්චා උගේ වාසනට හම්බෙච්චා ඒක ප්‍රශ්න නැහැ නැති වුණා නම් ඒත් ඌ බලා ගන්නවා ඌ ඇවිල්ලා අnder ගම්ම කියනවා හොඳ හොඳ මයින් කැල්ලක් දෙන්නම් ඌ බලාපොරොත්තු වෙන්න බා තිබ්බනම් බලාපොරොත්තු ඇති කරන අද දෙමාපියෝට දරුවෝ සාප කරන හැටි බලන්න හැම දෙමාපියන්ටම මූණටම කියනවා තොපිය කොච්චර කඹරවුවත් හම්බ කරුවත් දරුවන්ගෙන් තොපට ලැබෙන සාපේ සතිපාසල නිසා උන් මට ප්‍රේම කරනවා. කවිලියලා තියෙනවා සාංශයට අපේ අම්මට තාත්තට වැඩි හැඟීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සාංශයට තේරෙන මොනවද කරන්න ඕන කියලා මං හිතුවා ඇත්තටම ඩිස්කොමියුනිකේට් වෙලා ඉන්නේ කියලා මම. ඒව දකින්නකොට පුදුම හැඟීමක් එනවා තොරතුරු කොතර අහිංසකද අම්මට විරුද්ධ වුණත් කියනවා. අපි කියන්නේ අපි අපිට කියන්නේ මොකද මොකද හිතනවානේ. උන්ගේ නෑ. ඔබ වහන්සේට ඔය තියෙන දැනීම අපේ අම්මලා තාත්තට වැඩි තියෙනවා. උභාන්සේ දන්නවා අපිට පුළුවන් කියලා. උභාන්ස අපිට අවස්ථාවක් දෙන ඕනේ සාංශ අපි උභාන්සේ ගුණ කියන්නේ වචන නෙවෙයි කවියේ. මේවා අපි දන්නේ නැති වුණයි කියලා ඉස්සල්ලා. අම්මල දාත්‍ර කියන්නේ අංක ගණිත ඉගෙන ගනි. ක්වොන්ටම් ෆිසික්ස් ඉගෙන ගනි. ෂේක්ස්පියර් කියවලු කවියටම උපන්. මම කවියටම ඇරපන්. එහෙම නැත්නම් හිතේ ඇතියට ගහපන්. තාත්තා ගහනවල හැමදාම ඉස්කෝලේ යන්නේ නැතුව. උන් ගහනකොටත් කවියලු කියන්නේ. කවියටම උපම්මම කවියටම අරපන් එහෙම නැත්තම් හිතේ හැටියට ගහපන් මොනකොන් කොච්චර ගැහුවත් ඌ ඒ ගතිය රචේ තමයි ඒ තාත්තට තේරෙන්නේ අයින්ස්ටයින් තුන් සැරයක් පන්ති කියලා දාලා තියෙනවා ඉගෙන ගන්න බැරි කියලා කොණ්ඩේ පිටවන්නත් බැරි උට අයින්ස්ටයින්ගේ කොණ්ඩේ බලන්න ඌ මේසේ දැකපුවාම කියනවලු අසංවිධිතයි කවදාකවත් මේසේ පිළිවෙට නෑ උන්ද ලස්සන කතාවක් ඌ කියනවලු මට මතක නෑ උන්ද ලස්සන පඬිත වාක්‍යයක් කියන එක එහෙම වුණාට මට මේ මේසෙ විතර වෙන කිසිම මේසෙ ගිහිල්ලා වැඩ කරන්න බෑ මගේ බඩට තියෙන මේක මේක තමයි ක්‍රමේ ඔබට ප්‍රශ්න නම් ඔබ බලන්න ඊ සම්පූර්ණ වෙනස් කතාවක් සරුවචාන්සික ඒව නෑ බැලුමනත් ලස්සනයි වැඩෙත් ලස්සනයි කෙරුමත් පර්ෆෙක්ට් ඒ ඒක හැමෝටම කරන්න බෑනේ නමුත් ඒ අතරමැද ඉන්න හැම කෙනාගේම බලන්න ලොකු ඉම්පර්ෆෙක්ෂන් එකක් තියෙනවා ලෝකයක තේරුම් ගන්නෙ මිනිහා මැරලා අවුරුදු 100ක් ගියාට පස්සේ. එතකම්ම කොනහනවා. කොහොමද කරන්න තියෙනව ඉතින් කරන්න තිබුණා කියලා ඒක මේ කවුද මේ නීච්චේ එතනෝ කියලා තියෙන ඉස්ලාම රෙඩිකූල් කරනවා මම මොන මගුල උඹට මේ බාන කියන තේ උඹට මේ එක තැනක ඉඳගෙන ඉන්නත් බෑනේ හිවුර හිට යන ගන්නත් බෑනේ කියලා බයිනවලු ඊටසේ ටිකක් කල් ගියාට පස්සේ හොඳටම ඕක වණික්කොට එන මිනිස්සුන්ටත් තේරෙනවා උඹට හැදෙන්න හැදුවට තාම පිළිවක් නැහැ හැදුනට පස්සේ ඕක ඉතින් කාටවත් කරන්න බලුවා එකනේ කියනවා හැදුනට පස්සේ වට්ටන එකමයි කරන්නේ. ඒ සමාජය ඇසුරු කරන්ඩ එක් එක්ගෙන් ගන්න ආදර්ශයක් නැහැ. හැබැයි තරහක් නැහැ. මේ කට්ටිය කරන්නේ කන්නාඩියෙන් පෙන්නනවා මොන. හැබැයි මොනවා පෙන්නුවත් කරන දේ තමයි වග කියන්නේ. ඒ පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න. පුළුවන් තරම් කයිලෙට කරගන්න තු ජීවත් වෙන්න හදන්න. පුළුවන් තරම් කාටවත් මානසික අසහනයක් හෝ කිසිම චිත්ත පීඩාවක්වත් දෙන්න බෑ. දුන්නොත් ඒ පිටම කැපිලා නැතුව කරන්න බෑ අඩු කරගන්න බෑ. ඇසුරක් කරනකොට මොනම විදිහක ස්මාර්ට් වෙන්න යන්න එපා. සුවචකීකර ගෝලයක් ළඟට ගිහිල්ලා උඩුව ගහලා වෙන්න ඕන දෙයක් තියෙනවා බයි බොයි කියලා කරලා දෙනවා. කවදාවත් අධිකාරී කරන්න යන්නේ. අනුන්ගේ පව් අනුන්ගේ කොන්ත්‍රාත්. ස්වාමීන් වහන්සේ භාවනා දිවිලා සංඥාව නිරුද්ධ වූ වෙලා මේ බුදු වෙන්න දිනු වෙලා තියෙන්නේ. ඒකට අලුතෙන් කෙනෙක් ඇති වෙන්නේ නැහැ. හැබැයි බහුවිය නරක කෙලෙස් තවා ගන්න ඕනේ අනිත් එක හොඳ කෙලෙස් ඇති කර ගන්න ඕනේ කියන්නේ. නෑ මේ කෙලෙස් සහ නිකලෙස් තත්වයක් කොහොමදක් තියෙනවා කියලා දැන ගැනීමම කුසලයක් ඒක පිනක්. මට පුළුවන් මේ ජීවිතෙන්ද සන්නයන්තු ඉන්න. අලුත් අලුත් හොඳ කෙලෙස් ඇති කරගන්න ඕනේ නෑ. නෑ මම කියන්නේ හොඳ කුසලයක් තමයි මේ ජීවිතේ මේ අමුදොන රකිද්දි පෞ ජීවිත ගත කරද්දී සංඥාවෙන් තොරව ටික වෙලාවක් මට ඉන්න පුළුවන් කියලා දන්න එක ඉස්හාලම කුසලයක්. ඒකවත් දන්නේ නැහැ අපි හිතන්නේ ඒක මේ අපි හිතන්නේ ඒක මොකද්ද මේ පාකින්සන් කියලා හිතයි. අර ලෙඩි මේ ලෙඩි ඈ එල්සයිමර් කියයි මේ මතක නැතිලා. නැත්තම් මැරෙනවා. ඕ මතක නැති කොච්චර ඒකනේ පොඩ්ඩක් බොන්නේ මිනිස්සු. පොඩ්ඩක් මතක නැති කරන්නේ. බුදුරජාණන් බොන්න නැතුව දෙනවනේ ඒක. දුන්නාට පස්සේ ඒකට බය වුණා. කරන්න බෑ. ඒක ඥානයක් කියලා දැනගත්තොත්. non local beyond time කියලා. ඒක මිනිස්සේ කාවෝද කරනකොට highest knowledge කියලා දැනගත්තොත් ඒ තමයි කුසලයි. ඒ කුසලයේ ඉන්නකොට එයාට ඊට පරණ කර්ම නිසා දැන් මෙයා ඉඳපු ගමට ගොරෝන රවණ කියලා හිතන්නේ. දැන් මෙයා නෙවෙයි මේ. මෙයා හරහා කර්මයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මම අලුතෙන් කර්ම රැස් කර ගන්න හොඳ නැහැ. මෙයාට ආත්මයක් දීලා. ඒක අමුතුම ඥානයක්. මේ යාමට ගහනවා. දැන් මේ නිකන් දැන් මේ මට ගහනවා. ඒ තමයි පර්ණ කෙල්ස් කියවෙන්නේ. ඌ දන්නේත් නෑ ඒවට ගහන්නේ කියලා. උගෙන් අහන්න යන්නත් නරකයි. ආත්මයක් දෙන්නත් නරකයි කියන්නේ මට ගෙවෙනවා මදි. බොහොම නෙමෙයි මට ගාන්ට වේ මම මූණට කියලා ගැහුණා නම් තමයි වටින්නේ කියලා ඌට කියන්න හොඳ නෑ හැබැයි. ඒක ඌ අප්සෙට් කරනවා. නිසින්ින්ද එල ගහකම්. බලහන් ඉන්නවා. බලහන් ඉන්නකොට ඇත්තටම මම කර්මා හිතුවොත් මූ හොල්මන්. බල්ලෙකුට සම්බන්ධනෝට කරබන් හිටියොත් දැන් මට බැනගෙන එනකොට කරබන් හිටියොත් හොල්මන් ඌට ඌලව බැනුම් අහන්න ඕන ඌට තව වචනයක් කියන්න. කියපුවාම ඩක්කලා අනිත් මිනිෂන් සෙට් එකේ වෙනවා. ඒක හරියම ලස්සනයි කවුරු හරි තමන් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඉස්සර කන්ෆ්‍රන්ට් කරනවානේ. ඒක තමයි golden opportunity. කන්ෆ්‍රන්ට් කරුවට පස්සේ පුළුවන් තරම් බලන්න දැන් ඔබ පරිස්සම් ගන්න අලුතෙන් කර්ම රැස් කරන්න එපා. මේ පරණ එකක් accounts balance වෙන වෙලාව. ඒක දැන් තපස කියන්නේ. එනවා මම අපි භාවනා කරනකොට කවුරු හරි ශබ්ද කරනවා. කහිනවා. ඒ ඉතින් අපි පරණ කරපු කර්ම කියලා හිතන්නකෝ. 100 100ක්ම නෙවෙයි. ඒ විල කර්මනේ හිටියොත් කතා නොකර කේස් එකක් දාන්න නැතුව. ඇඩ්‍රස් නැහැ. කවුරු කෙරුවක් දන්න සද්දයක් ආව ඉවරයි. එතනම එතනම ගෙවනවා. විත්ත ධම්ම වශයෙන් ගෙවනවා. ආයි ඉස්සරහට නැහැ. ලේස මාත්‍රයක් ඉතුරු කරන්නේ පඬිස්සාස කියන්නේ කර්ම ගෙවෙන වෙලාව අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව හිටියනම් account balance balance නෙමෙයි profitable අපි තපස කියන්නේ දැන් මෙයා මයිත් එක හොඳටම ඇවිල්ලා හීටඩ් ආගියුමන්ට් එකක් කරනවා. මම දන්නවා මේ රෂණ එක රෂණල් ටිකක් තියෙනවා පිටිපස්සේ. පුළුවන් තරම් බලනවා මම කොමිට් වෙන්නේ නැහැ. අපිට හොඳ මම මේ කිව්වා කියන්න කමන්නේ. මම හෙට උදේ බලලා කියන්න. නෑ නෑ නෑ දැන් කියන්න ඕනේ. ඇත්ත ඇත්ත කියන්න ඕනේ. මට පොඩ්ඩක් වැසිකිළියට යන්න තියෙනවා. මම මේ ඉන්නේ ඒකට පොඩ්ඩක්. ඒකට අනුකම්පා කරනවා කියන්නේ. නැත්නම් පුළුවන් ද ලියලා දෙන්න. නෑ ලියලා දෙන්න ඕන කියන්නේ. ආ හරි. නැත්නම් ලියලා දෙන්න. මේ පොඩ්ඩක් මේ ওই උණුසුම යනකම් පොඩ්ඩක් ඉන්න. ওই කිසිම දෙයක් නැහැ මේ ලෝකේ අපි මරණයි කියන මොනවත් වෙන දෙයක්. අපිව තරවන්න හැදුවට. එහෙම තටවන්න කවුරු හරි හදනවනම් උගේ වලිගෙට කවුරු හරි ගිනි තියලා අහනවා. ඒක නිසා ඌම වලිගෙ අපාගෙන. ඉතින් උන්ට සොරි කියන්නේ කියන්නේ. හරියට ඉන්නවා මේක මේ මේ ගිනි තියන ගිනි දඟලන පත්තු වෙන කට්ටිය ඇත්තටම පව්. ඇත්තටම පව්. ඉතින් මේසෙට කවදාකවත් සාහස්තු පේන්නේ නැහැ. මම බලන්න ඕනේ මම ආවේ නැත්තම් ওই වෙනුවට වෙන අකුසලයක් වෙනවා. ඒ නිසා මේක හොඳයි. ඒ කියන්නේ පැමිණ දුක් පැනිරහයි. ඒකෙන් චිත්ත සම්පූර්ණ වෙනවා. මම දැනගන්න ඕනේ මෙයාට අලුතින් ඉමෝෂන් එකක් දාන්න නැතුව මේ ආපේක නොවේවා කියලා හිතන්නෙත් නැතුව එහාට ඇවිල්ලා ඇති වෙන්න කියලා යන්න ඉඩ දුන්නා නම් ඊට පස්සේ මේ මනුස්සයා ෂුවර් පත්කඩේ යරගෙන ඇවිල්ලා වදිනවා. මට මේකේ තුන් සැරයක් විතර මාත් හැබැයි වගේ කඩපොළු වැඩ කරලා තියෙනවා. වැරදිලා අනුන්ට ගහලා තියෙනවා බැනලා තියෙනවා. ඒ මම පිළිගන්නවා. කටුකුරුන්දේ සාංශිකව මැරෙන්න ඉස්සලා සමාව ගන්න කියලා. මම කව සමාව ගන්නෙත් නැහැ. ඊතර ඔලමල වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ වගේම මට වැරදියට බැනලා ටැකල් කරපු වෙලාවල් තියෙනවා මගේ ජීවිතේ. සුවඳ විසිරෙනවා නිකන් හරියට දීපාන්දර කිරුතුන කොට එන සුවඳ වගේ. කවුරු හරි වරද්දාගෙන තියෙන්නේ. වෙන එකට වෙන දෙයක් වෙලා තියෙන්නේ. එයා මට ඇවිල්ලා ඇකියුස් කරනවා. ඉච්චර ලස්සන එකක් නෙමෙයි ජීවිතේම නෑ. මොකද හොඳටම දන්නවා කර්මක වෙනවා. මම අලුතෙන් කර්ම රැස් කරන්නේ එමෙන්දුවට එයාට ස්තුතිවන්ත වෙනවා. මෙයා ටූල් එකක් විතරයි. කර්මයේ ක්‍රියාත්මක ධර්ම ධර්මයෙන් වැඩ කරගෙන යනවා. ඒ සංඝයාට හරි ලේසි. සංඝයාට අතර ගොඩාක් ඉඩ තියෙනවා ඒක. මොකද කන්ති බල පබ්බචිතානේ. අපිට තියෙන ක්ෂාන්ති බලයනේ. ඒ නිසා අපි ඉවසුවයි කියලා අපිට කවුරක් අපු දොස් කියන්න ගිහින්න බෑ. ඊයෝගෙන ඔයගොල්ලෝ කොමිට්ල උඹ තාත්තා උඹ මාරයා මෙයා උඹ මේ වැඩේ උඹ කෙරෙන්න ඕනේ කියලා අපිට ඉනවනේ කට්ටිය කැටි පොළු අරගෙන ඉනවනේ. කැවි ගිහි වුණාට පස්සේ බැවිදුනට පස්සේ එනවා ආර එක එකකින් ගන්න අප්පුඩි වගේනේ අයියෙන් ගන්නවා ටක් ගන්නෑ. මෙහි වෙහින් ඇවිල්ලා වදින්නේ. තනියටින් ගන්න අප්පුඩියක් තියෙන්නේ සංඝයා අතර. අමාරුයි ඔය සුදු වෙනකන් අමාරුයි ගොයියෝ. සර් අවසරයි මේ one last question. ඒ සනන්දු දැන් කොහොමද මේ දැන් false accusation එක එතකොට accept කරන්න වෙනවනේ. ඔව්. ආ එහෙම නැත්නම් උන් කන් දෙන්නේ කොහොමද? ඇක්විසිෂන් අහුම්කම් දෙන්න පුළුවන් දැන් මේ ඇක්සෙප්ට් කරගන්න. අහුම්කම් දෙන්න පුළුවන් එක ඇක්සෙප්ට් කරන්නේ නැතුව බොහොම ඩිප්ලොමැටික් විදියට. නෝ ඒක තමයි ඉල්ලන්නේ මෙතන. නැතුව ඒක ඇක්සෙප්ට් කරොත් ඇත්තටම මොනස පිළිගන්නවා මෙයා මේක කරා කියලා. ඒ එහෙම වෙන්න ඕනේ නැහැ. කවුරු හරි ලියුමක් දෙනකොට බාරගත්ත පමණින් අපි කන්ටෙන්ට් එක පිළිගන්නේ නැහැ නේ. යාට කතා එයාගේ ඉමර්ෂන් කියන්නේ මෙහෙමයි. උඹ කියන දේ 100%ක් වලට විරුද්ධ වෙන්න පුළුවන්. අදහස් ඉදිරිපත් කිරීම ඔබට අයිති අයිති වෙන්නේ මම අවසාන ලේ බිඳුවක සටන් කරනවා. ඔබ ගහන්නේ මට ඒක වෙනවද? මට අදහස් ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවා. ඒකනේ අපි මේ මනුස්සකම කියන්නේ. ඒකට ඉඩ දෙන්න ඕන. එතකොට මේ මිනිස්සු කියන ඔබ මට ගහන්න එකට කමන්නේ එකෙක් කතා කරන්නේ. මට නේ ගහන්න සාරිපුත්‍රයන්ට ගැහුවා. ගැහුවට පස්සේ මේ මිනිස්සු ඇවිල්ලා කිව්වා සමාව දෙනවා කියලා මට ෂුවර් නෑ ස්වාමීන් වහන්සේ. හෙට දාන්න එන්න පුළුවන්. ඒක ෂුවර්. රුවින්ස්ටික බලන්න හිටියා දාන ඉවරනකම් මිනිහා මරන්න. දාන ඉවරචි ගම මරන්න සාරිපුත්‍ර සාන්තේ ගෝලෙට කළා ඇස්සුනා බමුණාව. බමුණ සාරිපුත්‍රයන්ස ගහනවා. සාරිපුත්‍රයන්ස උගේ ගෙදර දාණයට යනවා. දැන් මරන්න බෑනේ. හෙට දාණෙනේ. කර්මණින දාණ දීලා ඉවරච් ගියාම මරන්න සෙට් කරනවා. සාරිපුත්‍රයන්ස උට පාත්‍රය දීලා පිටිපස්සේ යනවා. දැන් අරුන් පිටිපස්සෙන් එනවා. තෝ දීලා වරක දෙන්නන් තොර කීලා සාරිපුත්‍ර සාංශ කතා කරලා අහනවා. දැන් මෙයාගේ තමයි ගෝලය අහන්නේ. තමුසෙට ගැහුවේ මටද ගැහුවේ. මේ බෞද්ධයන් අහන්නේ. ස්වාමීන් වහන්සේ තමයි උන්ට එහෙම කරන්න දෙන්න බෑනේ. එහෙනම් මමද විනිශ්චය කරන්න ඔයාද? සාරිපුත්‍ර බම් වේගෙන් කතා කරන බෞද්ධයනේ. මං කියන්නේ අහනවා නම් මේ මිනිස්සු මගේ කැපකාරයට මේ පාත්‍රය තියාගෙන තමස වැඩ බලන ඉන්නවා. ගන්න අර මිනිස්සු අරස කරන්න ගන්න මේ ක්‍රියාවලිය කාටවත් තේරෙන්නේ නැහැ. Tamanට ගහපු මිනිහා අරස කරන මේ ඔක්කොම පාවිච්චි කරන සාරිපුත්‍ර සාංශික අසීමිත විදහාක බලේ ඒක පාවිච්චි කරන්නේ Tamanගේ මිනිස්සුන්ට ගහන බලක් ගන්න. ඒක තමයි ආයක තමයි පාලනය කියන්නේ. සමස්තය බලන්න ඕන. සමස්තය බලන්න ඕන. මම කර්මන්නේ හිටියොත් මිනිස්සු වට කළා මෝට ගහනවා. මෝට කරදර ඇති ගෙදර ඒත් කියන පාත්‍රයට වරෙන් ගන්න. දැන් පාත්‍රය ඇති තියෙන කයින් දායකත්ව සංසේ කැපකාරී. මේ දාන පිළිගත්ත ගමන් දායකයනේ. වහන්නේත් එම කොහොම සංසේ කියන්නේ මට වෛර කෙරුවේ නැහැ කියලා. වහන්සේ එහෙමනම් මම දාන ගෙදර දාන්න වටනවා. දැන් අපි නම් කියන්නේ හෙට වස්දා වහදාලා දෙන්න මේ ප්ලෑන් කරන්න කියලා. දැන් අපි අපි සැලසුම් කරන්නේ. මුට වහ දාන්නයි. සාරිපුත්‍රයන් දන්න වට කරලා ඉන්න බෞද්ධයෝ වහ දාන්න බෑ. දැන් ඔක්කොම ඇටෙන්ෂන් යස් මම දාන්නට එනවා. දාන්නටි වෙන්නකොට අර කොල්ල කරෝන. මේ එන්න යන්කෝ පාත්‍රයෙන් එන්න මට මම කහනවා මෙතන පොඩ්ඩක් ඔයා පාත්‍රය ලගන්න. බමුණට <laughs> තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්නහට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගෙන් අරසා ගන්න එක තමයි මගේ තියෙන නායකත්වය. කියන්නේ මට වෛර කරපු මිනිස්සයාට අසාධාර්ණ යුතුයකමක් ඉෂ්ට දෙන්න බෑ නීතිය පවතින ලෝකේ. මම ඒ නීතිය වගේ කියන්නේ මම අරසා දෙන එක කරන්නේ ඉන්ෆෝමල් කරන්නේ. ඒක අමුතුම ශිල්පයක් අතට තියෙනවා. හොඳයි අපි පැය භාගයක් විතර රන් තියෙනවා වැඩ තියෙන නිසා. අපි එනං ඊතාවතාචාදී ආතසජයනා කිරීමේ